අවසරයි ගෞරවනීය සංග්‍රහණේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවකටයි සැපමිල්ල තියෙන්නේ. ඒ කියන්නේ අපේ නිසරණේ සතිපතා පවත්වන තවත් ධර්ම දේශනාවට අපි මුළු දීලා ඉන්නේ. ශීලුම දෙනා ඒ ධර්ම දේශනාව සදා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යාය විඥානාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං තථාගතස්ස පහීනං තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ඒ අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයට කරුණු කාරණා දැන්වීම සඳහා දැක්වීම සඳහා සර්වචන් වහන්සේ ඒ සූත්‍ර අවසානයේ සඳහන් කරන පාඩ පසුගිය වාර පසුගිය සති පසුගිය ධර්ම දේශනා රාශියකට මුල් කරගත්තා. ඒ වෙනුව සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ සියලුම ශාසනය පණිවිඩය සඳහන් වෙලා තියෙන්නේ මේ දුක පිළිබඳවත් දුක හේතුව සහිතව දැන ගැනීමත් ඒ හරහා නිරෝධයත් ඒ නිරෝධ මාර්ගයේ කියාදීමත් කියන එකයි වාදක්වන්නේ. නැත්නම් මේ චතුරාර්ය සත්‍ය කියන හැර දක්වනවා ආස්තික පැත්තට. බුදුජානනාංශගේ පණිවිඩයේ විදියට. ඊට අමතරව මේ ලෝකේ සාස්ත්‍රද අසාස්ත්‍රද අන්තයක් සහිත අන්තයක් නැත්තද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වේද නොවේද වේයිත් නොවේයිත් වේයිත් නොවේයිත් දෙකමද වෙයිත් නොවේයි නොවේත් නොවේයිද කියන මට සර්වචනාංශේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ ප්‍රශ්න අහන කට්ටිය හිතන්නේ සරුවචනාංශේ සරුවඥ නෑ. මේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒ නිසා සරුවඥ නම් අයි මේ ප්‍රශ්න බාර ගන්න. ඉතින් සර්වචන්සි බොහොම ලස්සනට කතා කරලා කියනවා ප්‍රශ්න බාර ගැනීමෙන් මම මෝඩෙක් වෙනවා කියලා. මේ ප්‍රශ්නේ උගුලක්. මේ උගුලට මම අහුවෙන්නේ නැහැ. මම කියනවා මේ ප්‍රශ්න බාර නොගැනීමටත් මම සර්වඥයි. මේ ප්‍රශ්න තිබුණ පරිදි ඔක්කොම ප්‍රශ්න අහන එක නෙවෙයි අපිට කරන්න දෙන්නේ. මේ ඉසගෙන ගත්ත වෙලාවේ. <coughs> ඒ ගිනි නෙවෙන එකයි. එහෙම නැත්නම් ඒ වෙලාවේ පසට විල්ලු දොහින එක නෙවෙයි. ඉතින් ඒ ටික ඒ බමුණට තරහ යන විදිහට නෙවෙයි සරුවචනාංශ උත්තර දෙන්නේ හැබැයි නාස්තික උත්තර දෙන්නේ. නෑ මම එහෙම පිළිගන්නෙත් නෑ නෑ මම එහෙම ගන්නෙත් නෑ කියලා තින් බමුණ අන්තිමට මේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ කියන එක අහලා ඉගෙන ගන්න ගොබාන්ති ඔව් කියන දෙයක් තියෙනවා. කියන දෙයක් තියෙනවා. පණිවිඩයක් තියෙනවා. ශාසනයක් තියෙනවා. ඒ ශාසනය තමයි දුකයි දුක්කට හේතුවයි. නිරෝධය නිරෝධ මාර්ගය කියලා. ඊට පස්සේ දැන් බමුණා පොඩ්ඩක් අර කැළඹිච්ච ගතිය නතර වෙලා අහුන් කන් දෙනකොට හිමීට සරුවත් යනanse ඒ තමන් වහන්සේගේ මූල ධර්මය නැත්තම් කියන මේ සත්‍යය නැත්නම් මේ ශාසනයේ තියෙන මේ උපනායන ගතිය පෙන්නවා පෙන්ලා කියනවා මේ මම සරුවඥයි බමුණාගේ වචන කියන තථාගතයි ඒ තථාගතයන් වහන්සේ කොහොමද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ මම මම දෙන්නේ මොකද්ද දුක්ඛ සත්‍ය? දුක කියන්නේ මේ පංච උපාදානස්කන්ධ. ඊට පස්සේ බුද්ධ ධර්මචාරණ සඳහන් කර දෙනවා පංච උපාදානස්කන්ධයට මනාපේ කියනවනම් සංසාරේ බාර ගන්න වෙනවා. ඊට පස්සේ තථාගතයන්ගේ මරණ වෙයිද නොවේද ඔක්කොම ප්‍රශ්න ගොඩක් එනවා. නමුත් මම මේ උත්සාහ කරන්න හදන්නේ අපි මේ සමස්ත ලෝකයේත් එක්කම බාරගෙන සැලසුම් කරන මේ පංච උපාදානස්කන්ධයෙන් තථාගතයන් වහන්සේ කොහොමද පිළිట్లా කටයුතු කරන්නේ? තථාගතයන් වහන්සේ කොහොමද පංචපාදාස්කන්ධ මොකද උනේ? තාම පිරිනොම් පාලා නැහැ. පණ තියෙද්දි මොකද උනේ කියලා කියනවා. මේ පංචපාදානස්කන්ධ තමයි දුක්ඛ කියන්නේ. ඒක මම පහට කඩලා පෙන්නන එක තමයි මගේ ඉදිරිපත් කිරීම. නැත්නම් මගේ උගන්වීම. යම් මේ පංචපාදානස්කන්ධයට රූප කොටසක් තියෙනවා නම් ඒ යම් යාය රූපං තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහිනා යම් රූපයකින් මාව මිනිසු පණවනවා නම් එනතම් මමයා මගේ මෝඩකම මෙන්න මේ රූපේ මගේ මේක මගේ නෙවෙයි කියලා පණවනවා නම් ඒ රූපේ මම ඉක්මවලා ඉවරයි ඒක ප්‍රහාණයි එතකොට අපි කායනපසනාව කියලා කියන්නේ ඔකට කායනපසනාව පිළිබඳව කතා කරනවා අපි ඒක ටිකක් විස්තරසහිතව කතා කරනවා අපි ඉස්සල්ලාම කරන්නේ මේ පොඩි මතක් කිරීමක් කරන්නේ මේ පසුබිම සකස් කිරීම. මමයේ කියන්නේ මේ කය කියලා එකක් තියෙනවනේ ඒක ඉස්සල්ලාම තියෙනවයි කියලා හිතලා, ඔව් කියලා හිතලා, මගේ කියලා හිතලා, මම මේක විදායක කියලා හිතලා, මම මේක නිවාසික කියලා හිතලා ඒක හොඳට පරික්ෂණ කරලා දැනගන්න. මේ ටික මම මේ ටික මම නෙවෙයි කියලා. ඒක තමයි මේ ඉඳගෙන ඉන්න කය දිහා බලන්න කියන්නේ. ඉතින් ඒකෙදීමත් මේක නැහැ කියලා පටන් ගත්තොත් ඉතින් ගමනක් වෙන්නේ නැහැ. අපිට තියෙනවා. අපි ළඟදී අම්මා අප්පා අපිට කියලා දීලා තියෙනවා. පන්ති ගුරුවරයා කියලා දීලා තියෙනවා මේක උඹ අජ්ජත්ය අජ්ජත් එක වෙන් කරගන්න. ඒක පාපයක් නෙමෙයි. පරිශ්‍රණයේ සඳහා අපි මේ පරිශ්‍රණ භාණ්ඩ රැස් කිරීමක් තමයි කය වෙන් කරගන්න ඕනේ. ඒකවත් බෑ. අපිට මේ පරිේශන මට්ටමින් අනික් කය ශරීරي ලෝකයෙන් අයින් කරලා කය වෙන් කරගන්නවත් බැරි තරම් අපි මේ කය සහ බාහිර ලෝකෙ පටලවාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන කාම තණ්හාව විතරක් නෙවෙයි භව තණ්හාවක් තියෙනවා. අපේ කියලා එකක් අල්ලනවා ඊට පස්සේ. මම කියන එක නෙවෙයි. මගේ පවුල, මගේ ජාතිය, මගේ රටේ තීරමිනියට මම කියාගන්න එකත් මහා බරපතල ප්‍රශ්නයක්. ඒක නිකන් ආත්මార్థකාමී වැඩක් වගේ. ඒකට එයාට පරිශීලනය කරන්න හම්බෙන්නේ. يعني ඔපරේෂන් එකටවත් ලෙඩා කාමරයට ගන්න දෙන්නේ නැහැ. ලෙඩු කියනවා මේ ණයදායි කියන බෑ බෑ. ඔගොල්ලෝ මොනවා කරයිද දන්නේ නැහැ. අවසාන මොහොතේ මැරුණොත් එහෙම අපිට ලෙඩා ඉන්න ඕනේ එළිය පුළුවන් ඔපරේෂන් කරන්න එළිය කියලා. කරන්න බෑනේ. එන වෛද්‍යවරු කියනවා අපිට බෑ ඔය ජාතකයන් අහන්න පුළුවන්ද කියලා කරන්න බෑ. හැබැයි ජයරත්නත් මගේ කකුල කැපුවා වල්ලයක් අන්තෝරුවේදී. ඒක වෙනම කතාවක්. ඒ මගේ ඡන්දෙට. ඒකට තියටර් එකට ගත්තේ නැහැ. මේ ලෝකල් ඇනස්තීසියා කරා මේක නෙමෙයි මම මේ කියන්නේ. බ්‍රේන් ඔපරේෂන් කරන්න බෑ. නේද කිව්වොත් මේ අන්තිම මොහොත ඔයාගේ ඉදියට යන මොනව කරයිද දන්නේ නැහැ. මගේ ලේට මට ඕන කරන්න බෑ. ඉතින් උඟ දෙනුටද මේ අනාත්මේ පටන් ගන්න කච්චේ ඒකවත් කරන්න බෑ. කොහොම හිතන් ගන්න පරිච්ඡේද කරගත්තයි කියලා. කය. ඊට පස්සේ කය දිහා බලන්නේ. බලන්න කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. බලන්න බැරි තරම් වෙනස් වෙනවා. ඉතින් ඒක දුර්ලභම නෙවෙයි. ඒක තමයි සර්වඥාන්සේ කියන්නේ. උඹ ස්ථිරයි නිට්ටය සුඛයි සුබයි කියන එක දිහා පොඩ්ඩක් බලන්න හිටපන්. ඒක දැනග තියන්න බෑ නලියනවා. රීදෙනවා. සද්ද එනවා. ඒක සද්දට ගියා කියලා කාය මතක වෙනවා. හේතුවිලිකට ගියා කියලා කාය මතක වෙලා. ඉතින් උඹ ඔය කාය මතක කරේ. බුදු විලා නෙවෙයි. මේක යෝගාචරයෙන් වැරදිලා කියලා. වැරදිලා නෙවෙයි. හේතුවිලට හිත ගියයි කියන්නේ කාය බුදු වෙලා. සද්දයකට හිත ගියයි කියලා කියන්නේ ඒ වෙලාවේ කයි ඇත්තෙම නෑනේ ඔය ඔය කයි තිබුණාට කයි තියෙන බන්ධන නැති කරන්නේ. එහෙනම් කයි එක තැනට හිත දාන්න අනිත් පැත්ත නැති හැටි බලන්න. මේක කරන්න භාවනා කරන්න ඕනේ මේක නිකන් භෞතික විද්‍යාව විනෝදයක් තියෙන. උක් කරන්නේ කවුවෙන්නේ නැත්තේ අපි ඒකටම හිත දාන්න නැති නිසා. කයට හිත තියන්න ගියාම කයෙන් හිත පිට යනවායි කියලා කියන්නේ මේ පරිේශයෙන්ට ගත්ත පරිේශන පැත්තක තියලා සිග දොස්තර යනවා සිගරට් එකක් බීලා ඉන්න කියලා තියටරකින් එළියට. ඒ වාගේ වැඩක් කරන මේක දිහා බලන්න. ඒතර තියෙනවා කය ඒවත් හිත තියාගෙන ඉන්න බෑ. හිත තිබ්බයි කියන්නකො. තිබ්බට පස්සේ මේ කය පුංචි වෙලා ඒකාග්‍ර වෙලා නාසිකාග්‍රයට උදරයට හරි ආවයි කියලා කියන විශාල කයක තිබුණ එක. ඒක තැනට පිඩු වෙන්නත් පුළුවන්. පිඩු උනන්න නේද ප්‍රශ්නකුත් නැහැ. නමුත් ටික වෙලා කියනොත් මේක නැති වෙනවනේ. තථාගතස්ස යන් රූපං තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහින මේ ඇතරින් හැම කෙනෙකුට මේක ප්‍රහාණය වෙලා තියෙනවා ඒගොල්ලෝ හිතන එක වැරද්දක් කියලා. ඒකට පිරිත් නූල් ගැට ගන්නවා. ඒකට පිරිත් පැන් වතුර බොනවා. ඇයි මේ බලහිනකොට මම නැති වෙනවා කියලා. බුදුහාම කියනවා ඒක තමයි තථාගත කියන්නේ. රූපේ පිළිබඳ තථාගත භාවය කියලා කියන්නේ ඔන්න රූපේ පහිනයි. ඒක නෙවෙයි අපි ගොඩක් වෙලාට ඉන්නේ ඒක වෙනම කතාවක්. නමුත් තථාගතයන් වහන්සේ ඒක තමයි මගේ තපස කියලා බාර ඒක තමයි මගේ පැවිද්ද කියලා බාර ඒක තමයි මගේ භාවනා කියලා බාර ගන්නවා යම් වෙලාවක රූපෙටම හිත තියාගෙන රූපේ නැතුව සතිය තියෙනවා. ත්‍යාසාර වැඩි ඇති මම මේ කියන්නේ කියන්නේ අනේක නමුත් අපි යම දාම් හම්බෙනයි නිසා මේක පුළුවන් වෙයි කියලා. රූපෙම හිටපන් කියලා කිවිසගෙන භාවනා කරද්දී ඒ ඔක්කොම තියෙද්දි ඔන්න හිත යන වේදනාව හිතවිල්ලකට. ඒතර රූපේ නෑ. මෙන්න මේක වාංගුවට ගන්න මේක තේරුම් ගන්න භාවනා කරලා නෙවෙයි මේක වෙන්නේ. මේක ඇබ්බැහි මේක වෙන්නේ අනතුරේ. මේක වෙන්නේ මේ අකර දැම්බෙකට මේකට ඉසాత බැලගෙන අඬන එක යෝගාවචරය කරන්නේ ඒ සමත යෝගාවචරය විපස්සනා යෝගාවචරය දන්න මේ කය කියලා දුන්නට පස්සේ එයා කය ඉන්න කැමති නෑ වේදනාවට ඉතිසද කයෙම හිටියයි කියන්නකෝ ඊනෝට එන්නේ එන්නේ කය ක්‍රමෙන් දුර්වල යනවා ඒ ක්‍රමෙන් දුර්වල යන ප්‍රතිපදාව කියන්නේ ඒකට සාක්ෂි තමයි තියෙන්නේ කය හිටපන්ගේ වලට හිතවිලි වලට යනවා වේදනාවට නේ ඒ වෙලාවේ කය නෑ හොඳට ප්‍රත්‍යක්ෂණය කරා හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ල කය පිළිබඳ නෙවෙයි නම් මේ කය නෙවෙයි ඉන්නේ. එතකොට කය නිවන් දකිනවා. නමුත් ඒක බාර ගන්න නැති මිනිහට පෘථජ්ජනය කියනවා. බාර ගන්න කෙනා තථාගත කියනවා. තථාගතනස් කියනවා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කයේ මෙහිත තබා ගනිමි කියලා විනාඩි 5ක් හිටියොත් විනාඩි 5න් කොච්චර වෙලාද කයේ හිත තියෙන්නේ. අනික හැම වෙලාවෙම කයේ හිත නැහැ. ඒක පාඩුවට ගන්න එපා. ඒක වාසියට ගන්න. ඔය ඔය දෙන දෙයකට දාගෙන දෙන්නා වගේ ඔය දෙන්නේ. ආන්න ඒක වාසියට ගත්තොත් හිත පිට ගියාම මොකෝ හිත කයේ තිබ්බහම මොකෝ එන්නේ එන්නේ ඉතිගේ. ඒක ප්‍රකාශ කරදයි යමකින් මගේ කය කියලා මම පනවනවා නම් ඒක මම ප්‍රහීනයි හැම වෙලාවෙම නෙවෙයි. පරිේෂණ මට්ටම. මේක පුරුදු වුණාට පස්සේ යම් වේදනාය තථාගතස්ස පහියම් පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේ තන්තාගතස්ස පහිනා. වේදනා කියන එකෙන් අපි ගන්නෙ සැප වේදනා දුක් වේදනා විතරයි. මේ දෙකට අපි ඉතින් සැලසුම් හදනවා දුක නැති කරන්න හදනවා. සැප ගන්න හදනවා. සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව හඳුනන්නේ නැති තාක්කල් අපි මේ සැප හොයන ගමනට මුළු ජීවිතේම කැප කරලා අපරාධ පශ්චාත්තාප වෙලා මැටි බාරපු ගොම්මාල්ලෙක් වගේ මැරිලා යනවා. දුක් වේදනාවට ප්‍රතික්ෂේප කරන්න ගිය මිනිස්සයා දත් කාගෙන හිරිවට්ටගෙන අමාරුවෙන් ජීවත් වෙනවා ජීවත් වුණත් මේ දුක නැති ගන්න නමුත් මේ අතරමැද තියෙන කැලේ දැක්ක දවසේ තේිනවා මේ අතරමැද කෑල්ලේදී දුක ප්‍රහීන වෙලා තියෙන වේදනාව ප්‍රහීන වෙලා තියෙන කොච්චරද කියනක කම්මැලි කරවන සුළුයි නීරස කරවන සුළුයි භාවනා වැරදුණයි කියන සුළුයි මේ අතරමැද තැන ඉන්න භාවනා නොකර 180ක් විතර ඕනම කෙනෙක් ඉන්නේ සැප දුක් දෙක නැත්නම් නමුත් දන්නේ ඒකට කියන අවිද්‍යාව කියලා එච්ච අපි විද්‍යාව පහල කරගන්නවා සැප තියෙනකොට සැප මෙනෙහි කරනවා දුක තියෙනකොට දුක මෙනෙහි කරනවා මෙනෙහි කරන්න බැරි කැලලක් අහුවෙනවා ඒක අකරතැබ්බයක් නෙවෙයි ඒක තමයි පද්ධතිය මේකට අවධානය නොදෙන තමයි මායя වැඩ කරන්නේ. මේකට අවධානය නොදෙන තමයි තණ්හා වැඩ කරන්නේ. දැන් බල ගන්න තණ්හා වෙන්නේ නැහැ. ඒ වෙනකොට කම්මැලිකම එනවා. මොකටද? දැනෙන්නේ නැති වෙලාවේ. සැප දුකක් නැති වෙලාවේ වේදනාවකේ පහනේ පාවි. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ජීවිතේ නෑ වගේ තේරෙනවා. එතකොට බුදුරජාණන් කියනවා ඒක පුත්තජනයකට චෝදනා කරුවට තථාගතයන් වහන්සේ කියනවා මෙන්න මේක තමයි වේදනාව. මම අඳුරගන්නේ වේදනාවේ සැප දුක් දෙක නැත්නම්. ඕකේ ඉන්නකොට ඕකත් ඔය මොකද වෙනවා? ඒකට සංඥා කරනවා. සංඥා කරනකොට සතිපාසලේදී පොඩි ට්‍රික් එකක් ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. මාත් ඒ පුහුණු වැඩවලට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ හුද්ද පට්ටවත් දහනේ හරි අමාර්ථනකාරී ඒ ටික වාඩි කරවන. ඒ කියන්නේ අපේ උපදේශකවරු. ඒගොල්ලෝ සතිය කියන එක දන්නේ නැහැ. ඒගොල්ලෝ උගන්වන්න හදන්නේ නිකයි. ඒගොල්ලන් කියනවා හොඳයි උඹ වාඩි වෙලා දැන් මෙනේ කරගන්න කියලා කියනවා මේ අද උදේ නැගිටපු තැන ඉඳලා දැන් මෙතෙන්ට වාඩි වෙනකම් වෙච්ච සිද්ධි ටික පොඩ්ඩක් මතක් කරගන්න. මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරලා මම මෙතෙන් ආවා මෙතෙන් දැන් වාඩිලා ඉන්නවා. කොච්චරක් මතක් වෙන්නේ නැද්ද කියලා බලන්න. කොච්චර පොඩද මතක් කරන්න පුළුවන් කියලා බලන්න. අනිත් ටිකට මොකද වෙන්නේ? එතන සංඥාව පහිනයි. එතන නිවන් දැකලා. හැබැයි අපිට පේන්නේ අකරතැබ්බයක් කියලා. අයියෝ උදේ ඉඳලා ආවා. දැන් මේ ගුරුවරයා අහනවා උපදේශක අහනවා මතක් කරන්න කියලා මතක් කරන්න බෑ. ඒ සංඥාවක් තියලා නැහැ. තිබුණ සලකුණක් අඳුර ගන්න බෑ. ඉතින් ඒක නිසා බලන්න දැන් අපි ඔච්චර ආශාවෙන් මේ සැලසුම් මේ වැඩමුළුවට ආවා. වාඩි වුණා. වාඩි වෙලා දැන් අපි හැරිලා බැලුවොත් මේකට අමුඩ ගහගත්ත හැටි, තාක්කු මුක්කු වෙච්ච හැටි, වෙලාවට දුවගෙන ආපු හැටි, කාර් එකට නැගපු හැටි, බස් එකට නැගටි, ඇවිල්ලා බලන්න සෑහේ කොච්චර වෙලාව සංඥාව පිටලා නැද්ද කියලා බලන්න. ඉතින් එතන ගැලවෙම තියෙන්නේ. අපි කිව්වොත් මේ සංඥා නැතිවීම, මතක නැතිවීම මේ මේ ඉන්සොම්නියා එහෙම නැත්නම් මේ මේ පාකින්සන් ඩිසීස් එහෙම නැත්නම් ෂෝට් මෙමරි එක නැතිවිල්ලක් කියලා අපි මේකට බේත් බලනවා. සරුවඥාන්සේ කියන උතන තමයි සරුවඥාන්සේ උතන තථාගතයි උඹ වැඩ කරලා තියෙන හොල්මන විතරයි තියෙන්නේ. වැඩිත් වෙලා තියෙන ෂෝක් එකට තියෙන කාර් එක ඇක්සිඩන්ට්ලත් නැහැ. තර්ඩ් එකට පස්සේ টොප් එකට දාලත් තියෙනවා. ඊට පස්සේ නැතර කරන සිග්නල් තු වැටලා තියෙනවා. දැන් මතක නැහැ. සංඥා පහී නැහැ. ඉතින් මේක අකර දැබ්බෙකට බාරගත්තොත් පුතඥයි. මේක තමයි ලෝකේ හැටි. ඊට පස්සේ කියන දැන් හරි ඕවා දැන් ඔන්න වාඩි වුණා. මෙතන ආවනේ. දැන් විනාඩි 5ක් මමත් එක්ක ඉන්න බලන්න. මොන විදියෙන් හරි දාලා ඉන්න බලන්න. මොකද වෙන්නේ බලන්න. සංඥාව හොඳට ඕම මේ මේ මේකටම මුළු හදින්ම දෝතිම්ම දැන් ඔන්න වාඩි වෙලා ඇවිල්ලා දැන් ඔන්න අපි ඉන්නේ වැඩමුළුවේ. දැන් කියනවා විනාඩි 5ක් මමත් එක්ක ඉන්න එක මොකද වෙන්නේ බලන්න. කොච්චර පොඩ්ඩද හිටින්නේ කියලා බලන්න. හිටින වෙලාව අපි සතුට වෙනවා සතුට තියෙන සතිය තියෙන සතිය තියෙන බව දන්න. ඒක තමයි පොඩ්ඩලමිට උගන්වන්න දැන්. ඒ බලන්න එහෙම ඉන්නකොට සතිය තියෙන බව දන්නේ නැහැ. මට සතියේ ඉන්නේ සතියේ කියන බව දන්නේ. එහෙම නැත්නම් සතියෙත් නෙවෙයි ඉන්නේ. ඉතින් මේ කියන්නේ මේ වෙලාව සංඥාව නැහැ. සංඥාව පිළිබඳ දුක නැහැ. අපි කියන්නේ සංඥාව නැතිවීම මේ ලෙඩක් කියන. ඒක තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ තියෙන ලෝකේ ඔක්කොම hard disk එකට දාන්න හදනවා. කම්පියුටර් උනත් ඕනකට වැඩිය hard disk එකට දැම්මොත් hard disk එකේ RAM එක අඩු නම් වැඩ කරන වේගය අඩු වෙනවා. කුණු කන්දල්නේ තියෙන්නේ. ඒ සමයක් ගන්නෙම පෙරළමයි. ඒ පෙරිල්ල භාවනාවෙන් එන එකක් නෙවෙයි මනුස්ස මනස පරිණාමයේදී නැසෙච්ච ස්වභාවික වර්ණය කියලා එකක් තෝරගන්න. වර්ණයෙන් ගන්න අපි දෙන ඔක්කොම සංඥා නෙවෙයි. මොම ටිකයි. ගන්නෙම උග්‍ර සංඥා විතරයි. මට බැනපු එක මට හොඳට තේරෙනවා. මට ස්තුති කරපු එක තේරෙන මේ සාමාන්‍ය දෙක මනසේ මට හිටින්නේ නැහැ. මේ සංඥාවේ අත අමතක කරන්න පුළුවන් දේ භාවනාවෙන් ගත්ත එකක් නෙවෙයි. අඳුන ගැනීමක් විතරයි භාවනාවේදී කරන්නේ. ඒ සංස්කාර තියෙනවා. අපි මේ සැලසුම් හදනවා, පෞල් සංවිධාන කරනවා, වඩු වැඩ කරනවා, নানা ආකාර නිර්මාණ කරනවානේ. ලෝකේ නිර්මාණ කරපු වයින් අද ඉතුරුලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ නිර්මාණ විතරයි එව්වත් කැඩෙනවානේ. ඒ නිසා අපි මේ තටමැව්වට අපි සංස්කරණය කරන්න මේ ලෝකේ මගේ කියලා හිතන අමුඩ ගහන උදේ ඉඳලා හැන්ද යනකම් තටමන. තටමපුවාට මම මේ කරන්න හදන දේවල් කරගන්න බැරි නිසා අපි මරණයේදී අහ් ගාලා මැරෙන්නේ. නිසා සංස්කාර අපි කරන්න ආශාව තිබුණාට සංස්කාර අපි කියන විදිහට කෙරෙන්නේ නැහැ. බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. ඉතින් සුන් වීම තමයි මෙතන මේ තථාගත කියන්නේ. ඔබට පාලනය කරන්න බෑ. ඔබට ආණ්ඩුවට කරන්න බෑ. ඔබට කිව්වට අහන්නේ නැහැ. හැබැයි සංස්කාරට ලැජ්ජත් නැහැ. නිසා මේ සංස්කාර වලට හුලං ගහන්න යන්න එපා. ඒව මේ චාරයක් නැති පිටකොන්දක් නැති න්‍යායපත්‍යක් නැති එකක් බව තේරුම් ගනි තේරුම් ගැනීම කියන්නේ පශ්චාත්තාපයක් නෙවෙයි තේරුම් ගැනීම කියන්නේ අරද්වාර ගැනීමක් නෙවෙයි තේරුම් ගන්න ලොකු පරිසත්‍යක් වගේ ඒ මොකද ඒක තමයි යථාර්ථය මේ පහ කිව්වට පස්සේ සරුවත්සේ දැන් කියනවා යාය විඥානාය තථාගතස්ස පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තන්තථාගතස්ස පඤ්ඤා යම් විඥානයකින් සර්වචන් වහන්සේ පණවනවද තථාගතයන් වහන්සේ පණවනවද ඒ පණවන විඥානය කියලා කවුරු ඔයගොල්ලෝ කොහොම කිව්වත් මට එහෙම එකක් නැහැ මම මේක ප්‍රහාණය හරියට රූපය නොදන්න මට්ටමට ගෙනිච්ච වගේ වේදනාව නොපෙළෙන මට්ටමට ගෙනිච්ච වගේ සංඥාව උත්සාහ කරුවත් මතක තියාගන්න බැරි මට්ටමට ගියා වගේ සංස්කාර අපි කොච්චර අමුඩ ගහලා නැටුවත් නව නිර්මාණ කරුවත් ආලවට්ටම් කරුවත් ලෝකේ යන්නේ ලෝකෙට ඕනේ තාලෙට අන්න ඒක බාරගත්තා වගේ යම් විඥානයකින් ਸਰුවචන් වහන්සේ පණවන්නේ නම් ਸਰුවචන් වහන්සේන් ਸਰුවචන්සේ පැනෙව්වත් නැත්නම් වෙන කෙනෙක් තථාගතයන් වහන්සේ පැනෙව්වත් ඒ සරු ඒ තථාගතයන් වහන්සේ ඒකට වග වෙන්නේ නැහැ. මම ඒක ප්‍රහාණයි. ඉතින් මේක තමයි අමාරුම දේ. ඒ අමාරු වෙන්න හේතුව මොකද? මේ විඥානීය වැඩපිළිවෙල හොරමුලක නායකයෙක් වගේ ප්‍රසිද්ධිය නෙවෙයි කෙරෙන්නේ. එයා කරන්නේ හොර කණ්ඩායමේ නම් මිනිස්සුන්ට අධික විදියට විධායක බලයක් අරගෙන මේ මිනිස්සුන්ට අධික ලාභ දීලා ඒ කට්ටිය විසින් නොමනා නොපනත්කම් කරනවා. මොයි මාෆියා සංවිධාන කරන්නේ එහෙමයි. කොහොමවත් ඇමරිකාව වගේ රජය කෙරෙන්නේත් ඒකමයි. ලස්සන රජ්‍ය කොළ පාට සුදු පාට කහ පාට ඉස්සරහින් හිටියට පිටිපස්සේ තියෙනවා වෙනමම රජයක්. ඒ රජයෙන් තමයි මේ රජයට බලපෑම් කරන්නේ. ඒක කියන්නේ රජය ඇතුලේ රජය කියන්නේ. එංගලන්තෙත් මැද ස්ක්වයර් එකේ තියෙන ආණ්ඩුව ඒකට වෙනම මේ කෙනෙක් ඉන්නවා මේ නගරාධිපති කෙනෙක්. ඒ නගරාධිපතිපත් කරන ඡන්දෙන්නේ. ඒ නගරාධිපතියන් තමයි ග්‍රේට් ලන්ඩන් පාවිච්චි කරන්නේ. ග්‍රේට් ලන්ඩන් වලින් තමයි ඔය අපිට මේ මේ සුද්දා අපේ මහගෙදර කියලා අපි නඩන්න දැන්. ඒ නඩන නඩන මැද තියෙන අන්තිම ආයුධ හදන කණ්ඩායමයි. ඔය කූඩා කට්ට කයිරාටික්කම් කරන කණ්ඩායම විතරයි. ඒකේ ඉන්නේ ඔක්කොම මකරේ. ඒකේ ඉන්නේ මේ නාගයෝ සංකේතර ගත්ත જાතියක්. ප්‍රසිද්ධයි ඒක. ඒ හන්දවල ඒ වගේ තමයි හැම කෙනෙක් තුළම මේ නපුරු මේ මකරයා ඉන්නවා. විඥානය. එයා කවදාකවත් මේ කයට හිත සෝපින්සනේ වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ ಜಾති භෝ කරන්න විතරයි. යට ඕනලා තියෙන්නේ හොඳින් හරි නරකින් හරි බලවතා ජය ගන්න. survival of the fittest. කතයි. ඇත්ත ඒකයි. ඒ සරුවචන් කියන මට ඒක නෑ. මම ළඟ උඹලා දෙන්න හැදුවට මම බුදුහාමුදුරු බුද්ධඝම පතුරවන්න වැඩ කෙරුවා කියලා මම පතුරවන්න වැඩ කරන්නේ නෑ. මට එහෙම ගන්න බෞද්ධ බුද්ධහංකාරයෙන් තිබුණාට මට එහෙම ගන්න නැහැ. මම මේ මේක ඇත්ත කිව්වා. ඒ විඥානේ මගේ නෙවෙයි. ඒ විඥානයක් නෑ. ඉතින් මේක තමයි හරි අමාරු. මොකද අපි ඒක බුදුහාමර ඉන්නවා කියන ඔප්පු කරන්න හදනවා. නැත්නම් මේ බණ කියලා උගුර පුම්බගෙන නැති කියන උත්සාහ කරනවා. මේ දෙකම කරන්නේ විඥානයේ තියෙන කටාව. ඔය හොරාගමයි පේනයි. මායාකාරී හතරමං හන්දියක මායා දර්ශනයක් වගේ. නමුත් මේක මේ විදිහට බෑ කියලා අතහැරියේ නෑ සරුවචන් ආනන්ද. සරුවචන්සි දේශනා විලාසයක් විදිහට මේ විඥාණය අර ඇමැතිවරු හතර දෙනා හරහා වේදනා සංඥා සංඛාර විඥාන කියන ඇමැතිවරු හතර දෙනා හරහා මේ රජේ කරවන හැටි මෙයා තමයි පිටිපස්සේ ඉන්නේ හැබැයි මෙයා ඔපිනියන් දෙනවා මිසක් කවදාකවත් වැඩට බහින්නේ නැහැ. ඔය හතර දෙනා තමයි නාම රූප වශයෙන් දෙකට කැඩෙන්නේ. රූප කොටස රූප වෙනවා. වේදනා සංඥා සංකාර නාම වෙනවා. ඉතින් ඒකදී ඔය බණ අහලා අහලා තමයි ගාකමාරුවෙන් තමයි මම හිතාගත්තේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරේ මේ නාම රූප දෙකට විඥානය අයිති නෑ කියලා. ඒක හරි අමාරු හිතාගන්න. අපිට හිතෙන්නේ අනිවාර්යයෙන්ම විඥානේ නාම නාම කොටසේ ඉන්නවයි කියලා. නමුත් නාම රූප දෙකෙන් පිටතට විඥානය තියෙන විඥානය නැතුව නාම රූප වලට ඉන්න බෑ. නාම රූප නැතුව විඥානය ඉන්න බෑ. ඒක තමයි අමාරුම ගැටේ. ඒ කියන්නේ ඇමරිකාවේ රජයක් කරන්න බෑ. අර මේ පිටිපස්සේ තියෙන මෙහෙවන රජේ නැතුව. ඒ රජයට තනියම ඉන්නත් බෑ ඡන්දෙන් දිනන රජයක් නැතුව. රජය ඇතුලේ තියෙන රජයක් තියෙනවා. ඔය හැම හැම අපි අල්ලගත්ත જાතියින් ඉන්නේ සිංහල જાතිය. ඒ අල්ලගත්ත જાතින් වල ඒ ප්‍රධාන හැම එකකම රජය ඇතුලේ රජයක් තියෙනවා. ඒ ඒ ඇතුලේ තියෙන රජයට කොහොමනක්වත් මේ එළියේ තියෙන ඡන්දේ පවත්වා නැතුව ප්‍රසිද්ධ බජට් එක වෙන්න නැතුව කරන්නේ તો කරන්න බෑ. ඒගොල්ලෝ තමයි ඉස්සරහින් ඉන්නේ. ඔව් පිටිපස්සේ ඒක ඇතුලේ වෙනම මේ පාතාල රජයක් තියෙනවා. ඒ වගේ තමයි මේ විඥානය අර හතර දෙනා දාලා තමයි ආණ්ඩුව දුවන්නේ. වේදනා සංඥා සංකාර රූප. ඉතින් ඒක නාම රූප වශයෙන් මෙන්න ඒ දෙන්න නැතුව ඉන්න බෑ විඥානයේ. මේ හතර දෙනාට කොහොමඩක්වත් කරන්න බලයක් නැහැ විඥානය තමයි මේ නරක මිනිස්සු අයින් කරන්නේ. අවශ්‍ය කරන බලය දෙන්නේ. ඒ කියන්නේ ඒ ධාමරික කල්ලියක් ඉන්නේ නැතුව රජයකට කරන්න බෑ. ඒ කියන්නේ රජය කරනකොට වෛශ්‍යාවක් සහ මං පාරන හොරෙක් නැතුව රජ කරන්න බෑ. මං පාන්න හොනයි රජ්ජුරු වෛශ්‍යව රජ්ජුරු එකට පුදියන්නේ රැහැට. ඉතින් අපි කවුරු හරි ගිහලා හිතන්න ඔත්වත් දුන්නයි කියලා මං පාන්න හොරෙක් ගැන රජ්ජුරුවන්ට මෙහෙම දිවෙන්නාංශ ආසවල්තනේ මිනිස්සෙක් ඉන්නවා. ඕ ගල් සාත්තුවක් ගියත් හොරකම් කරනවා. මුඛාරවක් කරන්න බෑ. සමහරට ඔබ වහන්සේගේ සේවකෙකුත් මරනවා. කියලා ඔත්තු දෙනවා රජ්ජුරුව ඒක හේම හැන්දාවට ඒ හොර නායකයාට කියනවා ඔබ ගැන ඔත්තුවක් ආවා. මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. අහවලයි දුන්නේ බලාගන්න. ඒක ඌ ගිහලා ඔත්තු දීපේ කරා බෙල්ල කපනවා හිත උදේ කොහෙන් වුණාද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඊමණස හිතනවා මේ මං හොරේ රජුරවන්න කියලා පණිඩේ කිව්ද රජුරෝ බේරගන්න. ඒක රජුරෝ අන්තිමට හොරාට තමයි කියන්නේ. ජීවිත රජුරෝ තාජ්ජු බුදුජානන්සේ කියලා කරනවා. ඔබ මම් බහන්න හොරෙක් එක යම් විදියකට කටයුතු කරන්න. ඔබ වෛශ්‍යාවක එක යම් විදියකට ඒ වගේම තමයි රජුරෝ. ඔය තුන් දෙනා එකට ඉන්නේ. අපි හිතනවා රජුරෝ සුදු පැත්තේ වෛශ්‍යාව කළු පැත්තේ මම පාරුණත් කළු පැත්තේ කියලා නෑ ওই දෙන්න නැතුව කරන්න බෑ ඒ නිසා මේ විඥානයේ පාහරකම නැතුව අපිට මේ පෞරුෂත්ව නඩතු කරන්න බෑ සර්වඥාන්සේක තේරුම් අරගෙන තමන් වශයෙන් තේරුම් ගත්ත විතර නෙවෙයි තව කෙනෙකුටත් තථාගත වෙන හැටි කියලා දීලා තථාගත තත්ත්වයටපත් වෙච්ච නැති කෙනෙකුටත් මේක යාන්ත්‍රණය කියා දීමේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් හදනවා වගේ සර්වඥාන්සේ මේ ත්‍රිපිටකයේ සර්වඥාන්සේ හදපු චිත්‍රපටි තමයි ඒක බලනකොට ওই සාමාන්‍යයෙන් නීයාර්ථයෙන් බලලා බෑ නීතාර්ථයෙන් බලන්න ඕනේ. මතු පෙන්නන එකෙන් බෑ යටාර්ථය මොකද්ද කියලා දැනගත්තොත් විතරක් තේනවා. සර්වඥාන්සේ කරලා තියෙන්නේ මොන තරම් ඒ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක්ද වෙන කිසිම ඉගැන්වීමක් නැහැ. වෙන හැම ඉගැන්වීමකම රේකීයයි. මේ මේක මේට්‍රික්ස් එක උගන්වන්නේ. ගෝලීය කරන එක උගන්වන්නේ. ඉතින් ඒ නිසා අර රේකීය ක්‍රමයට බලන කෙනාට අල්ලන අමාරුයි. ඒ නිසා සර්වඥාන්සේ මේ පටිච්චසමුප්පාදේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන එක තේරුම් කරලා දෙනවා. යම් විදියකින් විඥානය නිසා නාම රූප රැකෙනවද? ඒ විදියටම නාම රූප නිසා විඥානය රැකෙනවා. අද පොලිටිකල් ඉකොනොමික්ස් බැලුවනම් එහෙම නැත්නම් ප්‍රධාන ජාතීන්ගේ පළවෙනි ලෝකේ රටවල වල රජයක විස්තරය කියවලා බැලුවන කුමන්ත්‍රණයක් නැතුව කරන්න බෑ. ඒ එළියේ කුමන්ත්‍රණයක් තියෙනවා යුද්ධයක් නැත්නම් ඇතුළේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ නිසා මේ අද හොඳටම කිට්ටුවන් දෙයට පේකන හෙට 100 100ක් තරහයි. ඒ මිනිස්සුන්ට මරණය කියන එක කොහොමඩක්වත් ගාණක් නෑ. මරණවා කියන එක ගාණකුත් නෑ. සදාචාරය කොහොමඩක්වත් කිරිබිම්මල් නැටි ගන්නවත් ගණන් ගන්නෑ. හැබැයි ඒකල මහා ලොකුට වේදිකාට ඇවිල්ලා කියනවා මාගේ මේ ප්‍රයත්නේ හුදෙක් ජනතාව පංචිල් රැකවීමටයි. ජනතාවට සදාචාරය කියලා දීමටයි කියලා කියනවා. හැබැයි මේ පිටිපස්සෙන් කාගෙන්ද න්‍යායපත් වෙන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අපි මේ ලෝකේ සදාචාර කරන්න හදනවා, ධර්මික කරන්න හදනවා කියලා කියන්නේ සංසාරෙට ජැක් ගහන්න හදනවා සරුවචනාංශයට නිග්‍රහ කරනවා. ඒ නිසා මේ බාහිර ලෝකයේ තියෙන මේ බරපතල කුමන්ත්‍රණ දර්ශනයෙන් තමන්ගේ විඥානය කොහොමද තේරුම් ගන්න කියලා කියන්නේ ඉස්සල්ලා මේකට යාර කැමැත්තක් ඇති වෙන්න එපා මගේ විඥානේ මට අරියාදුර හිටලා තියෙන කියලා. ඒක තමයි කරන්න මම අමාරු කිසිම කෙනෙක් කවදාකවත් හිතන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම දුක්ඛ සත්‍යයි. අපි හිතනවා මේ විඥානය මගේ පැත්තේ. නැත්නම් විඥානයේ ඉන්නේ ආණ්ඩු පැත්තේ. අනික් කටේ නම් විරුද්ධ පැත්තේ කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් කරන්න බෑ විරුද්ධ පක්ෂයක්. විරුද්ධ පක්ෂය නෙවෙයි මේ ආණ්ඩු පක්ෂයේ මේ ඉන්නකත් බුදුරජාණන්සේ සඳහන් කරනවා විඥානයේ මායාකාරයක් වල. ඉතින් විඥානය පිළිබඳව සර්වඥාන්සේගේ ප්‍රශ්න අහපු අග්ගිවච්ඡකත බ්‍රාහ්මණයා නම් ඒක නෙවෙයි ඇහුවේ. සර්වඥාන්සි මේ උත්තරේ දුන්නට ආපු ප්‍රඥාපු කට්ටියට මේක කලින් තේරිලා තියෙනවා මෙතන තියෙන්නේ මේ ලස්සන ප්‍රහේලිකා ස්වරූපයක් මේක ලීසි කෙනෙකුට තේරුම් ගන්න බෑ හැබැයි මේ වගේ කෞතුම සර්වඥාන්සි තේරුම් ගන්න තිබුණා කියන එක ඇඟෙනවා ඊයත් අහන ප්‍රශ්න ඒ ප්‍රශ්නවල තියෙන නිසා විශාල ප්‍රබුද්ධ බුද්ධමත් ගතියක් ඒත් කලිමුත් අහලා තියෙන කාටත් උත්තර දෙන්න හම්බෙලා නැහැ. ප්‍රශ්න තිබිලා තියෙනවා. සර්වචන්සේ ඒක ලස්සනට ඉදිච්ච ගෙහෙලිය ටික පොත්ත ගලවන්නා වගේ. සතුරුන් ගෙඩියක පොත්ත ගලවන්නා වගේ. කේල් ගහ පතුරු ගහන්නා වගේ. පතුරු ගහලා තියලා තියෙන එක දර්ශනයෙන් අල්ලන්න බෑ. මොකද එකපාරෙන් උත්තර දෙන්න බෑ. ඒක පියවර කීපකින් උත්තර දෙන්න ඕනේ. ඒක ඒක උත්තරයක් දීලා ඒකට තත්වගත වෙන්න. ඊට පස්සේ ඊගා උත්තරේට ඒක තත්වගත වෙන්න. ඊගා උත්තරේට ඒක තත්වගත වෙන්න. එහෙම නැත්නම් පළවෙනි තත්වගත වීමෙන් දෙවෙනි තුන්වෙනි තත්වවලට යන්න බෑ. ඒ නිසා ප්‍රතිවදා කියන වචනේ අපේ මිනිස්යාගේ විවාහයට ආවා. ඒක මට්ටමට ගිහිල්ලා ඒක පදම් කරගන්න. ඒක වශී කරගන්න. ඊට පස්සේ එතන ඉඳලා බලන්න හිතපු තැන නෙවෙයි එතන ඉඳලා බලන්න ඊගාවට කරන්න කියලා. එතෙන් ගියාට පස්සේ ඒක පදම් කරගන්න. ඊට පස්සේ එකට යන්න. එතකොට අපි ජීවන රටාව වෙනස් කරගන්නමින් යනවා මිසක් එක රැයින් එක බණකින් එක පටිගංකකින් එක ප්‍රයත්නකින් මේ කරන්න. ඉතින් අපි මේ වගේ જાතියක් අපි නැවත නැවතත් මේ තැන එකතු වෙනවා. ප්‍රමාණයකට සැරයක් අඩු ගන්න. ඒකත් වෙලා අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනලායි ඔය සර්පෙක් ගැහව හැලෙනවා වගේ, දුණු ගෙඩික පොත් අයින් වෙනවා වගේ ටික ටික ටික ටික අයින් වෙනවා. ඒ අයින් වෙන ප්‍රමාණය තේරෙන්නේ නැහැ කියලා සරුවචන්සි කියනවා. මොකද විඥානේ කැමති නැහැ තමන් ගෙවෙනවා. මේ වැය වෙන බව දැනගන්න මොකද වැය වෙනවා. අන්නේ වැය වෙන කෙනෙකුට ඒ බුදුහාමුදුරන් අහපු ප්‍රශ්න සහ බුදුහාමුදුරු දීපු උත්තර දිහා බලනකොට පේනවා බුදුහාමුදුරු කොච්චර ලස්සනට මේක මේ දැලිපියක් කරන අතපත කපා ගන්න නැතුව දැන් දැලිපියෙන් කිරි කන්නේ ආනි වගේ කන හැටියක් උගන්ලා තියෙනවා ඉතින් ඔය ගියේ පා අපි ආද ප්‍රාස්පන්ද අපි අඟහරුවා දැහුවා ඒ කටුක ඥානන්ද සාංශික 183 වෙනි එක මේ පහන් කනෝ ධර්මදේශන ඒ ශාංශයේ සෑහෙන ගැඹුරකට යනකම් මේ විඥානය පිළිබඳව කතන්දරය අපිට කියලා දුන්නා ඒකත් අපි ඇහුවේ මම හිතන්නේ හතර පස්වෙනි වතාවට මම මොකද කොච්චර ඇහුවත් ඒකේ මොකද්ද ඉගෙන ගන්න දෙයක් තියෙනවා. නිවනේ නිවීම දේශනාවදි තුන්වන්සිට හෙළි දැක්වා. මම තමයි වාර්තාගත කරේ. සමහරට මම තමයි ටයිප් කරේ. ඒකට කලින් මුණින් නමලා තිබුණා. මට තේරුණේ නැහැ. හැබැයි මට තේරුණා මොහාරි තියෙනවා කියලා. ඊට පස්සේ මේ සූත්‍ර කියවලා ආයශරයක් බණහලා ඊටසේ ඒ ස්වාමීන් තේරුණා තේරුන්නේ නැති බව. ඒ ස්වාමීන් වහන්සේ පොටි සම්පදේශනවල ආයෙත් දේශනා කරා. ඒ දේශනා කරනකොට දවසින් දවස දවසින් දවසන අහගෙන ඉන්න කෙනාට මොකද්දෝ සුද්ධියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ දැන් ඔය මම මේ කතා කරන කටුකුරුන්ගේ ඥාන ස්වාමීන් ගැන ආයෙසරක් දේශනා කරොත් මේක තව සුද්ධ කරගන්න. මොකද අහගෙන ඉන්නකොට තේිනවා මෙන්න මේ මේ තැන් සුද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රයක් සගතක වර්ගයේ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රයක් උන්වහන්සේ එකතු කරගත්තා. ඒකෙදී මේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමරෙන් අහනවා මේ අපිට සදා දුක ගෙන දෙන මහා හොරා මේ විඥාණය නැති කරන්නේ කොහොමද? අපි හරි සීදීනසලන්නේ කොහොමද කියලා අහන වගේ තමයි. මොකද අපි වැඩේම මේ විඥාණය රකින්න උත්සාහ කරන්නේ. මගේ හිත රකින්නයි කියලා. ගෑනිතරා වුණත් මගේ හිතත් එක්ක මම ජීවත් වෙන්න හෘදේ සාක්ෂිය කියලා. දැන් මේ දේවතාව අහනවා කොහොමද මේක නැති කරන්නේ කියලා. ඒක නිකන් ආධ්‍යාත්මික සීදීනසා ගැනීමක්. ඒකයි භාවනා කරන්න මිනිස්සු කැමති නැත්තේ. ආගමට කැමති සීදීනස ගැනීමක් වෙන්නේ බෝ වීමක් තියෙනවනේ. පින් හරි වැඩෙනවනේ. භාවනා කරනකොට පිනක් නැහෙනේ. ඒකත් ගෙවෙනවා. ඒක ඒක ඇති කරන රූප වේදනා සංඥා සංකාර නෙවෙයි. විඥාණයත් ගෙවලා දානවා. ඒක හරි අමාරුයි. ඒක එහෙම ප්‍රශ්නයක් අහපු එකටත් කටේ අත දාන්න වටිනවා. අහපු ප්‍රශ්නේ. ඉතින් ඒක ඒක තමයි ඥානන්ද සාංශේදා දේශනාවට අරගන්නේ කුතෝ සරා නිවත්තන්ති යත් එත්ත වට්ටන්න වත්තති. මේ ප්‍රවාහය අපි කියන්නේ සම්තතිය කියලා විඥාන ස්රෝතය කියලා එකක් තියෙනවානේ. ඒ ප්‍රවාහණය කොහොමද නැත කරන්නේ? එතන මේ වටවලල්ලේ යෑමක් නැහැ. ඉතින් ඒකෙදී ඥානන්ද සාංශේ දෙන අර්ථකථනය තමයි වට්ටම් කියන එකේ සාංශේ දියසුලියක් කියන එකට උපමා කරනවා. ගල්න ගඟක ඉඳපු ගාම් ලස්සනට අනාකූලව ගලන ප්‍රවාහයේ ආකූලතාවයක් ඇති වෙලා දියසුලියක් ඇති. එතකොට එතන දක්වන්න පුළුවන් තැනක් හැදෙනවා. ගලන ප්‍රවාහයේ අතන ලොකු දියසුලිය. පොඩි දියසුලිය කියලා නැති දෙයක් පණවන්න පුළුවන් වෙනවා. ඒ දියසුලියේ තියෙන විකෘතිය මත. ඉතින් අටුවාචාන් වහන්සේලා දෙන්නේ ඒකට වර්ෂාව කියලා. වර්ෂාව කියන්නේ ජල චක්‍රයේ දියසුලිය. ලෝකයේ තියෙන ජල චක්‍රයත් නිතරම කරකැවෙනවා. හරියට ගලන ප්‍රවාහයක තියෙන දියසුලියක් වගේ. ඒ දුලුසුලිය විකෘතිය. මානවය කියන්නේ විකෘතියක්. අනාර අනවරතව ගන්න දියසුලිය ධාරාව තමයි තථාගත කියන්නේ. තථාගත කිව්වහම කෙනෙක් නැහැ. ගණන ප්‍රවාහයක් තියෙනවා. ඒ දියසුලිය මම එක් බවට පත් වෙනවා. මම අරයාගෙනල වෙනස්. මම ඉන්නේ යාට උතුරින්, යාට දකුණින් කියලා ඇත්තෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගලන දියවැලක ඒ වේගයෙන් මදි වෙලා ගාය තියෙන එක තමයි කඩාගෙන යන්න හදන එක තමයි දියසුලියක් හදන්නේ. එතකොට මේ දියසුලිය ඒ ප්‍රවාහයේම වේගය පාලනය කරනවා. බාල කරනවා. ඒක කියනවා හොඳ සුපර් කන්ඩක්ටිව් නැත්නම් සුපිරි ප්‍රවාහ සන්නාහකයක් වෙන තඹ වයර් එක යකඩ අංශුවක් තිබ්බොත් එතන ස්ථානීය ක්‍රියාවක් ඇති වෙලා පුංචි බැටරියක් හට ගන්නවා ඒක ප්‍රවාහයේ බාධා කරනවා. එතන රත් වීමක් ඇති වෙනවා. එතකොට අපි කියන එක මේ තඹවල සන්නහයක් පැති නැති වෙනවා කියලා. ස්ථානීය ක්‍රියාවක් වෙනවා. ඒ නිසා යම් තැනක දියවැල එක ගානට ගලනවා නම් ඒක දියවැල කියනවා මිසක් අතන මෙතන පෙන්වන්න බෑ. නමුත් එක දිය වැලකට විතරක් ගායක් ඇවිල්ලා අනිත් අයට වැඩි ඉක්මනට යන්න හදනවා. එනත් අනික් අය දිහාට හරහාට යනවා. එතකොට ඒ තරම කරකැවිලා තනක් ඇති කරගන්නවා. මේ සුලිය මේ අමුතු විකෘතියක් ඇති කරගන්නවා. ඒ විකෘතියට පාතාලයක් හැදෙනවා. උඩ තියෙන කුණු කන්දල් එකතු වෙනවා. ඉතින් මේ වගේ දෙයකට බොහෝම ලස්සන උපමාවක් දෙනවා ඥාන සංසේ දියසුලියක උපමාවක්. ඉතින් අහනවා මේ දේවතාවා මේ ජල ගලණයට විකෘතියක් නේ දියසුලිය කොහොමද මේ දියසුලිය නැත කරන්නේ? දියසුලිය නැතරුනහම දියසුලිය කොහෙද යන්නේ කියලා අහනවා. ඒක තමයි අග්ගවච්චකොත් අහන්නේ සරුවචන් ආංශේ මරණින් මත්තේ වෙයිද නොවේයිද වෙයිත් නොවේයිද වෙයිත් නොවේ නොවේයිත් නොවේයිද දියසුලියක් හඩගන්නේ විකෘතිය විකෘතිය නැතුනට පස්සේ ප්‍රවාහය තියෙනවා දියසුලියට මොකද වෙන්නේ දියසුලියට මුලැමැදාග තිබුණාට ප්‍රවාහයට මුලැමැදාග නැහැ වහයි සනාතනික දෙයක්. ඉතින් ජීසුලි හටගන්නෙත් අර සනාතනික දේ විකෘතියක්. ඊට පස්සේ විකෘතිය නැති වෙනවා. ඉතින් මේ විකෘතිය මෙතනදී පුජ්‍යලයට නෙමෙයි තථාගතයන් වහන්සේට නෙමෙයි සම්බන්ධ කරන විඥාණයට. විඥාන ජීසුලි හටගන්නවා. ඉතින් මේ దేవතාව අහනවා මේ ප්‍රවාහය ගලද්දී ප්‍රවාහයේ මේ හටගත්ත මේ කටිගායේ තියෙන එක මේ බ්ලැක් ෂීප් එතන මේ හොරිකඩය එහෙම නැත්නම් මේ ප්‍රවාහය කඩාගෙන යන්න හදන එක මේ හොරමුලේ නායකයා මේ විඥානය නතර ගන්න කොහොමද කියලා. කුතුසර අනිවත්තන්ති ඒත්ත වට්ටන්න වත්තති. ඒ දීවල මේ වේගයෙන් දීවල ඇතුළේ තියෙන දීවල මේ කතා කරන්නේ. රජය ඇතුළේ තියෙන රජේ කොහොමද නරගන්නේ? තත්ත නාමංච රූපංච ආසේ සංගු ප්‍රජ්ජති. එතන යනකොට මහේක නැත්තම් ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාරී දෙන්න බෑනේ. එතන නාම රූප දෙක නතර වෙනවා. ඒතකොට නම් ශේෂ නැතුව. ආයේ ප්‍රවාහය යනවා. අර ප්‍රවාහය තිබුණාර ඝර්ෂණය එහෙම නැත්නම් ඒකේ තියෙන මේ විකෘතිය නැතිලා යනවා. ආන්න එතෙන්ට කොහොමද ගන්නෙ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැති කම. දේවතාව අපික බුදුහාමුදුරු තේරුම් ගත්තට අවුරුදු 1000කට පස්සේ අර්ථකථනය දෙන අර්ථකථාචාරින් වහන්සේ මේක තේරුම් ගත්තේ නැතිකම අහගන්න ඕන නම් ඒක අහන්න ආයසර ඥානසාරසේ ලස්සනට පෙන්නනවා. මේ අටුවාචාන් වහන්සේ බයයි විඥානේ නැති කිරීම කියන එක සිදුනස ගැනීමක් වගේ සලකනවා. ඒගොල්ලන් ඕනේ බුද්ධ ආගම රකින්නේ. බුද්ධ ධර්ම රකින්න බෞද්ධය රකින්න හදලා. මේ බෞද්ධය රකින්නට ගෙම විඥානයේ පෝෂණය වෙලා ඉවරයි. නමුත් මෙතන ආන්නේ විඥානයේ අපත්‍ත්‍ිත කරන හැටි. සුපත්‍ත්‍ිත නෙවෙයි. ප්‍රතිෂ්ඨාවක් නැති කරන හැටි. විඥානයේ ආපව තිබුණ දැනට ගන්න. එයාගේ තියෙන මේ බුවල්ලා වගේ අනුදික් කරගෙන, කුප්පගෙන දියසුලිය ඇති කරන ගතිය වෙනුවට ආය අගුල ගන්න දන්න කොහොමද ගන්න කියලා. ඉතින් ඒක ඇත්තටම මේ බණ අහන බණ කියන මේ භාවනා කරන අපේ પરමාර්ථයේද නැද්ද කියලා පපුවට තට්ටු කරලා අහන්න. අපි මේ භාවනා කරන්නේ මේ විභූෂණ නතර කරලා විඥානයේ ප්‍රകൃතියටපත් කරගන්නද? ඒ නැත්නම් අයියා වෙන්නද, පැහියා වෙන්නද, මුදුන වෙන්නද, ගරු වෙන්නද? ඒ ගරු වෙන්න අලුතෙන් කවුරුත් කියලා දෙන්න ඕනේ ඒක විඥානයේ හැටි. කටු ඇහි කටු කටු කරන්න ඕනේ. ඉතින් නතර කරන්න තමයි බුදුහාමුදුරු කියලා දෙන්නේ. ඉතින් මේ ඒ නතර කරන්නත් විඥානමේ සදාතනික හිතුවක්කාරකම් නතර කරන්නත් කඩප්පුලියක් වෙන්න ඕනේ. ඒ සාමාන්‍ය චාරිත්‍රානුකූලව ගහලා ගල්ලන්න බෑ. සාමාන්‍ය පොලිසියට අල්ලන්න බෑ. හොරම හොරම කල්ලිය. පොලිසිය ඇතුලේ CID එකක් තියෙනවා. පොලිසිය ඇතුලේ රහස් පොලිසියක් තියෙන්න ඕනේ හොර කල්ලිය අල්ලන්න. මොකද ඒගොල්ලෝ પરම්පරා ගානක් මේ හොරකම කරලා කරලා කරලා තට්ටු මට්ටාන් හැදිලා නැදමින් එක තේරෙන්නේ නැහැ. ඒ පොලිසියත් හොරුත් එක වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා පොලිසිය හැදෙන්න ඕනේ. සිවිල් අධින කට්ටියක් CID කට්ටියක් සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන ගමන් පොලිස් බලතල පාවිච්චි කරන්න හැබැයි තියෙනවා අධිකාරී විධායක ශක්තිය තියෙන අය ඉන්නේ සිවිල් ඇඳුමේ ඕන වෙනකොට මේ පොලිස් ඇඳුම් ඇඳ කට්ටිය කට්ටිය ගෙනල්ලා මේ අල්ලලා දෙන්න පුළුවන් ඒ නිසා අර හොරුන් අල්ලන්න හොරෙක් අල්ලන්න කම්බ හොරෙක් සෙට් කරන්න ඕනේ ඒ වගේම තමයි මේ නානන් සෝන්ස අඳින චිත්‍රයේ හැටියට මේ මානසිකාර්යය සාමාන්‍යයෙන් මේ විඥාණයට දාස වෙලා තියෙනවා. විඥානය කියන කටයුතු කරන එකට කියනවා අයෝනිසෝ මනසිකාර්යය කියලා. හැබැයිට පුරුද්දට සංසාර ගතියට යටි හිතේ තියෙන කුප්ප අදහස් වලට සම්පූර්ණ අපිව ගෙනියන්නේ මානසිකාර්යය. මානසික මානසිකාර මූලා සබ්බේ ධම්මා. මානසිකාර්ය තමයි මේ වන්නේ. මේ මානසිකාර්යය යෝනිසෝ මනසිකාරයක් බවට පත්කරනද විඥාණය කැමැත්ත දෙයිද? විඥානේ Tamange සේවකයෙක් Tamanට විරුද්ධව විපස්සනාවට හරවලා ගඟ දිගේ ඉහළට පීනනවට විඥානේ කැමති වෙයි. ජන විඥානේ කැමතිත් නෑ, පුද්ගලික විඥානේ කැමතිත් නෑ. ඒකයි අපි මේ භාවනා කරන පිරිසක් එක්ක හිටියත් අපි භාවනා කරමින් නෙවෙයි බොහෝ විට ගත කරන්නේ. අපේ විඥානේ හැම වෙලාවෙම මේ මානසිකාරය ගෙනියනවා. අයෝනිසු මානසිකාරය පැත්තට. නමුත් අනෙක් කෙනෙක් එක්ක බලනකොට අපිට යම් ප්‍රමාණික හසුරක් ඇති කරගන්න පුළුවන්. අඩු ගානේ අපි දන්නවා. මේ මානසිකාරයේ දිගේ යන තාක්කල් අයෝනිසෝ මානසිකාරයේ දිගේ යන තාක්කල් අපිට වෙන හොරෙක් හතුරෙක් ඕනේ නැහැ. අපිට අපිට අහේනිය අපි ඇති කරගන්න. කවුරු කරන එක නෙවෙයි. නමුත් මේ මානසිකාරයේ තියෙනවා යෝනිසෝ මානසිකාරය කියලා මෙයාව වැඩි වියපත් කරගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයපත් වුණාට පස්සේ විඥාණයට පරණ තිබුණු මනසිකාරය තුන පරණ දැනුමුතුකම් වලින් දැන ඇඳුරුකම් වලින් හැම තැනට බහිංගනවා. රිංගලා ඉස්සර Taman උල්පන්දන් දීපු හැටි මේ කාමෙට, රාගෙට, එහෙම නැත්නම් රූප මේ කාම රාග, භව රාග, විභව රාග වලට උත්තර දීපු හැටිත් ඒකෙදී මධ්‍යස්ත වෙලා හෝ යෝනිසෝ මනසිකාරයෙන් බැලුවා නම් මේ නියපොත්තම මේ කඩන්න පුළුවන් හැටි ඉස්සල්ලාම තේරෙන විඥාණයට වැඩිය මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. ඒක ඒක මේ මේ මහා ලොකුවට විප්ලවයක නෙමෙයි පටන් අරගන්නේ. යමක් කරන්න ඉස්සෙල්ලා අප්‍රමාද වෙලා ප්‍රතිවීක්ෂා කරලා බලන මම මේ කරන්න හදන දේ තණ්හා පැත්තට මාන පැත්තට දිට්ඨි පැත්තට යන්නේ කියලා. ඒක කරන්න හදනකොටම කරලා ගැම්ම ගත්තොත් නේ පොරවක් ඕන වෙන්නේ මේ කපන්න ගහ වැවුනොත් නේ. ඒ මුලටම හිතේ දාන්න පුළුවන් නම් ඒකට අපි යෝනිසුමංශකාර කියලා යෝනිසු කියලා කියන්නේ මුලට අදිනවා කියන. යෝනි කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයට. ඉස්ලිංගි කියන්නේ වදන තැන, හට ගන්න තැන. අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ලොකුවට වැවුනට පස්සේ පොරොන්වත් කපල බේර ගන්න බෑ. ඒකට අපි කතරගම දෙයියන්ගෙන් පහයට ඉල්ලනවා, විෂ්ණු දෙයියන්ගෙන් පිට ඉල්ලනවා, ආණ්ඩුවෙන් පිට ඉල්ලනවා. හැම කෙනාගේම පිට යදිනවා මොකද පමා වුණොත්. නමුත් ඕනම තැනක මුලට ගිහිලා බලන්න පුළුවන් නම් මුලෝයේ ඒ තරම් ප්‍රවාහයක් නැහැ. ඕනෙම ගඟක් හට ගන්න තැනක් බලන්න. එහෙම <clears throat> ජල විදුලියක් ඇති කරන්න පුළුවන් ශක්තියක් නැහැ මේ පුංචි උල්පතක් විතරයි. අනිතට ගංගක මුල්පතක් ඇත්තෙත් ඒ අපි මේ උසස් පෙළ කරන කාලේ ඒ සිවිල් විභාගයේ සිවිල් සර්වන්ට් විභාගයක් තිබිලා මට මතක නැහැ මාත්‍යගේ නාමය මතක නැති තියෙන්නේ කොහොඳයි මොකද මිනිස්සුගේ නම් කිව්වම් බැනුම් ගන්න වෙනවනේ තරහ වෙන මේ මිනිස්සු ඇහුවා ඒ සිවිල් සර්වන්ට්ස් ළඟෙන් ගංගානම් මහවැලි ගඟේ දිය කොච්චරද කියලා. ඉතින් 246 පොතේ ලියලා තියෙන උත්තරේ. ඒකෙක් කොහොමද දන්නේ? ඉතින් ඊට පස්සේ පත්තරේ ලියව බලන්න හිතාන්ත රට බාර ගන්න සිවිල් සර්වන්ට්ස්ලා මහවැලි ගඟේ දිකවත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්ව තමුසේ දන්නවද කියලා. තමුසේ කොතන ඉඳලාද පටන් ගන්නෙ මනින්ද? කොතෙන්ද ඉවර කරන්නේ? මහලු ගම් පටන් අරගන්නේ සීත කඟුලෙන්ද? එහෙනම් උමාවේ මුලින්ද? අම්බංගගේ මුලින්ද? තමුසේ දන්නවද? තමුසේ මේ කටපාඩම් කරපු එක පුටු කරත් කරගෙන ඉඳලා තමුසේ මේ දේශීය මොකද්ද මොකද්ද අමාත්‍යාංශේ ලේකම්. තමුසේ මොනවද මේ කතා කරන්නේ කියලා ඇද්දලා ඇරපේ නැද්ද පත්‍ර පිටු භාගයක් ගියා. මේ එහාට මෙහාටයි දෙබස. ඒ අහන මිනිස්සයෙන් අහන තමුසේ දන්නවද ඔයි? සංගේ පටන් ගන්න තැන කියලා තමුසේ මේ අතන කුඤ්ඤ ගහලා එතනින් මෙතන 246 කියලා පොතේ ලියලා. කවුද එතන සංගේ මුල කියන්නේ? මේ වගේ <laughs> වැඩක් වුණා ළඟදී. මේ කියනකොට රසයි ඒ වුණාට මිනිස්සු තරහ වෙනවා අපේ. මේ ප්‍රයිවට් පුද්ගලික ස්පිරිතාලයක් හදලා ඉවරලා ඒකට රජය අනුමත දීලා. ඊට පස්සේ දෙබසක් කරනවනේ මේ දවස්වල. වෙන දෙපතක් යනවා මේ වෛද්‍ය විද්‍යාවේ කණ්ඩා හදනවා අලුතෙන් මේ සුදුසුකම් නැති අය මේකටපත් කරගන්නවා. ඒ දේ සාකච්ඡාවේදී ඒකෙදී ප්‍රධාන වෛද්‍යවරු නියෝජනය කරන මහත්තයාගෙන් මේ <coughs> ජනමාධ්‍ය යන මහත්තයා පාස් වෙනකොට කොච්චරක් විභාගේ පාස් වුණාද කියලා. දැන් සබ්ජෙක්ට් තුන මෙච්චර ලකුණු ගන්න eBay. දැන් මේ මහත්තයා පාස් වෙනකොට ওই තරගයක් තිබුණේ නැහැ මේ මහත්තයා කියනවා මට පාස් වෙනකොට කීයක් සබ්ජෙක්ට් වුණාද කියලා මතක නැහැ කියලා. සබ්ජෙක්ට් කීයක් මම පාස් වුණාද කියලා මතක නැහැ කියලා. දැන් මේ අලුතෙන් එන ළමයින්ට මෙච්චරක් විභාගේ ලකුණු ගන්න ඕන කියලා මෙච්චර මට්ටමකට නෑ. එහෙම නැතුව රජයේ විසින් ලාවට මිනිස්සු ගන්නවයි කියලා චෝදනා කරන මහත්තයා. එයින් අහන ජනමාධ්‍ය මහත්තයා පාස් වෙන මහත්තයා සබ්ජෙක්ට් කීයක් පාස් මතක නෑ කියලා. මහත්තයට බැරිලා බේත් එක අමතුනොත් මොකද වෙන්නේ? මහත්තුරු දෙන්නේ මේ ඉස්සරහට හදන කට්ටියගේ මේ යාරකෝතුව දාලා මනින්න. පටන් ගන්න ඔය එකෙකුටවත් මුල මතක නෑ. අපි මුල කියලා හිතාන ඉන්නේ කවුදෝ වෙන්නපො මුලක් මොකද අපි මුල දකින තරම් අප්‍රමාද නැහැ. අපි ප්‍රමාදයි. බුදුහාමගේ ප්‍රශ්නයක් නැහැ. ආයෙත් බලපන් හැරිලා මුල. කොයි මුලත් පටන් ගන්නකොට නියපොත්තෙන් කඩතයි. ඒක ඒක සනාතන ධර්මයක්. පහුණාට පස්සේ නියපොත්තෙන් නෙවෙයි පොරෙන්වත් කපලා බේරන්න බෑ. ඒ අප්‍රමාද වෙයල්ලා. විඥානයේ ක්‍රියාවලිය මුල ඉඳලා බලපන්. විඥානයේ මුල විඥානයේ වශයෙන් නෙවෙයි පෙනී හිටින්නේ භාවනාවේදී මනස්කාරයේ වශයෙන්. මනස්කාරය අයෝනිසෝ වුණොත් එයා හුඟා පමයි. යනකොට තොইলে නටලා ඉවරයි. වෙස් පැඳලා ඉවරයි. අපි දකින්නේ බැඳපු වෙස්. අයෝනිසමනසිකාරේ යෝනිසමනසිකාරේ වෙස් බඳින්න හැටි පෙන්නනවා. වෙස් බඳින්න මේ ගමේ සීමයියට තමයි වෙස් පෙට්ටිය තියන්නේ. ඊට පස්සේ තමයි මූ උඩ පැනගෙන නටන්නේ. නිකන් සාමාන්‍ය සිරිබිරිස්. බඳිනව පෙන්නන්නේ නැහැ. ඒක තමයි ගේම. ඉතින් ඒ නිසා යෝනිසමනසිකාරට දැම්මට පස්සේ එතනින් තමයි අපි ඔය ඔය කියන ප්‍රවාහනතර කිරීම නාම රූප වල අශේෂ විරාගය විඥාණයට පදනම නොදෙන තැන විඥාණයට කරන්නත් බෑ ඕනකම තිබුණත් ඕනකමක් ඇත්තේ නැහැ. විඥාණයට ඕනලා තියෙන්නේ බලය තහවුරු කරන්න. නමුත් මානසිකාරයට වැඩේ බාර දුන්නොත් මෙතෙක් අයෝනිසෝ තිබුණු මානසිකාරයට යෝනිසෝ මානසිකාරය පැත්තට බාර දුන්නොත් ඒ සඳහා එකක් කරන්න ඕනේ ලෝකෙම බදා ගන්න එපා. ඒ වෙනුවට අත ගන්න පුළුවන් ප්‍රමාණය රූප කොටසක් අල්ලගන්න. කර්මස්ථානයේ වශයෙන් ලෝකෙම අල්ලන්නේ නැතුව එක කොටසක් අල්ලන්න. රූප කර්මස්ථානය කියලා ඒකට කියනවා. ඒකට රූපෙම අල්ලන්න කියලා තරුවත් chance මතක් කරනවා. මොකද ඒක මනෝ විකාරයක් නොවි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. අතගා බැලිය හැක්කක්. අස්පනා අපිට බැලිය හැක්කක් කර්මස්ථාන වශයෙන් ගන්න කියලා. ඉතින් ඕක තමයි මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ නිස්සරණ වණයෙන් දීපු පණිවිඩේ බුදුහාමුදුරගේ පණිවිඩේ තමයි. ඒක තමයි ඔක්කොමලා කාගත්තේ. ඒ වෙනුවට මේ අරක මේ කල්ලන්න පටන් ගත්තා. අරමුණු සඳහා. බුදුහාමුදුරු කියලා තියෙනවා තමයි මේ පට වියාපෝ තේජෝ වායෝ කසින බණ්ඩ කරන්න කියලා. බුදුහාමුදුරු කියලා තමයි නීල පීත ලෝහිතෝදාත කසින කරන්න කියලා. නමුත් ඊට වෙඩි කියනවා මේ කය උඹට රූප කර්මස්ථානයක් කරගන්නේ මේක යණ යන තැන යනවා. තහම්බ වෙච්ච ප්‍රතිලාභේ. කායानुපස්සනාවසින් අරගෙන කායानुපස්සනාවෙන් මානසිකාරය යෝනිසමනසිකාට දාලා මේ සතිය පිහිටෙව කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩ ඉස්සල්ලාම අල්ලගන්න. මේ හිත විකෘති වෙන්නේ ඉස්සල්ලා මම දැන් මෙතන කියන මේ ප්‍රාථමික අවස්ථාව මේ මූල ප්‍රභවය ඒක දන්නේම නැණි කවුරක් කිසිම කෙනෙකුට දැන් බෑ මේ මම දැන් මෙතන ඉන්නකොට මම මොකද්ද දැනින්නේ මොකද්ද වෙන්නේ මොකද්ද කොහොමද කියන්නේ කාටද විස්තර කරන්න කියන එක ඒක ඒකේ නාගේ දෝෂ නෙවෙයි භාෂාවට අහු වෙන්නේ නැහැ අපි සතියේදී කරන්න හදන්නේ සතිමත් වෙන්න විතරක්ම නෙවෙයි සතිමත් ඉන්නකොට මම දැන් සතියෙන් ඉන්න බව දැනගන්න එක ඒක තමයි අපිට ගොරෝ අපිට බදින්න නැති දෙය. ඉතින් මේ මේ නිසන්න වගේ වගේ තැනකින් අපි ඔය මේ මේ අභිඥා උගන්වන්න යන්නෙත් නෑ කර්මස්ථාන 40ක් උගන්වන්න යන්නෙත් නෑ මේ දී ඇති දන්න ප්‍රමාණ කළ හැකි රූප කර්මස්ථාන කියන්නේ රූපේ තහවුරු කරනවා රූපේ තහවුරු කරනකොට මානසිකාරය යොදවනවා මනසකාරය යොදවන්නේ මොකටද? යෝනිසෝ මනසකාරය ගන්න අතීතනාගත වශයෙන් නැතුව අරයා මෙයා ගැන නැතුව මෙතෙන්ට අරගෙන හරීම අමාරු දෙය තමයි මම දැන් සතියෙන් ඉන්නේ කියලා තහවුරු කරගන්නේ. මොකෙන්ද තහවුරු කරන්නේ? ඕනම කෙනෙක්ගේ යවුත් හරි සතියෙන් ඉන්න බව ඇත්ත. කොහොමද දන්නේ කියලා එයා හිතනවා මේ මට අභියෝග කරනවා කියලා. මොකද එයා හිතන්නේ මේ මම කියන දේ සභාව පිළිගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පිළිගන්න එපා. මොකා කිව්වත් පිළිගන්න එපා. කොහොම ඉඳන් ඉඳගෙන ඉන්න බෑ. ආ එයා කිව්වොත් එහෙම හිතගන්න නෙවෙයි කියලා දන්නවා. නිදාගන්න නෙවෙයි කියලා දන්නවා. ඉඳගෙන නෙවෙයි මේ බුද්ධියගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ මම ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ වදින්නේ මෙතන. අන්න එතකොට නම් ඕන කෙනෙකුට ඒක සාක්ෂි වෙන්න පුළුවන්. බෙදා හදා ගන්න පුළුවන්. ඒක ලොකු දැනුමක් නෙවෙයි ලෝකේ. ලෝකේ ඉතිහාස භූගෝලයට වැටෙන දැනුමක් නෙවෙයි මම දැන් මෙතන ඉන්නකොට මෙතන ඉන්න බව දන්නේ. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නේ. මේ ටික එලි කරගන්න කොච්චර අමාරුද? ඒකට විඥානේ කොච්චර අකමැතිද? අයෝනිසමස්කාරය කොච්චර පොළු දානවද කියන එක මේ යෝගාවචර විචර දන්න කිසි කෙනෙක් නැහැ. භාවනා නොකරන කෙනෙක් දන්නේ නැහැ. දැනගන්න ඕනකමකුත් නැහැ. මොකද ඉන්නේ විඥානයේ විසින් උඩාරිල්ලද සරුංගලයක. අපි සරුංගලේ බස්සලා මම දැන් මෙතන ඉන්නේ කියන ඔප්පු කරන්න ගියාට පස්සේ මේකෙන් අන්තිම සාර්ථකුණයි කියන්නේ. ඉඳගෙන ඉන්න කයිදියා බැලුවා. ආස්වාද ප්‍රසවාසයේ දියා බැලුවා. ඒක හොඳට ආස්වාද ප්‍රසවාසයේ වෙන් කරලා කිව්වා. පිම්බීම හැකිලිම බලනවා පිම්බීමේ හැකිලි වෙන් කරලා කිව්වා. මුලැමැදාග බැලුවා කියලා මේක හොඳටම තහවුරු කරනවා. ඒකට කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. ඒකට කියනවා පිරිසිඳ දැන ගැනීම කියලා අපි සිංහලෙන් කියනවා. මේක තමයි රිඩක්ෂනිසම් කියලා විද්‍යාවේ පස්සේ මේක විතරයි විශේෂණය කරේ. සමස්තය හදා ගන්නවා වෙනුවට අංශුවක් අරගෙන කලාපයේ එක අංශුවක් කරන එක අවබෝධ කිරීමෙන් සමස්තය දැනගන්න පුළුවන් කියලා ඒ රානේ ඩෙකාට් කියන මනුස්සයා ඒ දීපු ලණුව මත තමයි දිරච්ච ලණුව මත තමයි විද්‍යාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ සමස්තය තිබිච්චාවයි. සමස්තය හඳුනා ගැනීම එක පියවරක් තමයි විභජ්‍යවාදී. රිඩක්ෂනිසම් එක කොටසක් ගන්න ඒක හොඳට ඉගෙන ගන්න. එතකොට සමස්තය තේරෙනවා. ඒක තමයි හෙලෝග්‍රැෆික් න්‍යාය. ඒක තමයි ඔය කැවොස් තියරි එකේ දැන් උපකල්ප වෙනවට හදන්නේ. ඒ නිසා අපි ඔක්කොම අල්ලන්න බැරි නිසා සමස්තය නියෝජනය කරන එකෙක් ගන්න. හරිද? ඒක පතුරු ගහලා බලන්න. පතු ගන්න බනගෙන සංසන්දනයෙන් අනික් අනු සංසොල්ටට ගලපනවා. ඒක මේ අන්තයේ මුලැමැදාක බලනවා. සමීපව බලනවා. බලනකොට තේරෙන පටන් අර ගන්නවා සමස්තයට වැඩිය උඟාක් වෙනස් පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. අංශුවක. ඒ අංශු සාමූහික වශයෙන් පෙන්හිච්චට පස්සේ පොදු ලක්ෂණයට යනවා. සමස්ත පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණයට යනකොට රූපේ පුදුමාකාර වෙනසක් ඇති වෙන එකට අපි අනිත්‍ය කියලා කියනවා. විපරිණාමය කියලා කියනවා. මේක දරා ගන්න බැරි තරම්. හිතා ගන්න බැරි තරම්. ඒකට හරියට කිව්වොත් අපි සමස්තයක් වශයෙන් කෙල්ලෙක් දිහා බලලා කොල්ලෙක් තරුණ වයසේ ඒ කෙල්ලට පෙම්බැන්දයි කියලා හිතන්නේ. පිළිබඳ සිත පහනවා කියලා. ඔය කතාවද බඳලා උදේ හවස ගෑනිත් එක්ක ඉඳ ගියාම ඒ ගෑණිගේ හැටි අර පෙම්බැන්දිනකොට දැකපු රූපෙයි අතර පුදුමාකාර වෙනසක් නෙදීන්නේ. බැන්දට පස්සේ හැපින්න කියලා කියන්නේ. බඳින්ට ඉස්සෙල්ලා අම්මා මිහි බට සුරලව ඔයා සුරලවීම් දෙලොට බට හොල්මනක්ද අයියෝ කියලා තමයි ආන්නේ. බඳින්න ඉස්සලා. බැඳලා හොඳට සමීපව ඇසුරු කරන්න මන්දිරකරණ කරන්න බෑ නොකර බෑනේ ඇඳුම් ගලවලා රෑ තනි විඳ වෙනවනේ දෙන්නට ඇඳේ ඊට පස්සේ මොකද වෙන්නේ ඕන වගේ පුද්ගලික වෙනස පොදු ලක්ෂණය කියලා දෙකක් තියෙනවා එහෙම හිටියත් වෙන ගෑණි අධ්‍යා බලනකොට ආයෙසටක් කාමේ මතුවේ ඊතර ගෑණි දකින්නකොට නම් කාම නෙවෙයි මේ පුදුම જાති හිතෙන්නේ නමුත් ආයෙ වෙන ගෑණියක් දකිනකොට සමස්ත වශයෙන් gediye විසින් රූපලාවන්‍ය කරලා වෙම්බලින. ඉතින් මේක චපලකම නෙවෙයි. මේක තමයි අනිත්‍යයි කියන්නේ මේක එක එකනාගේ ආකාර වෙනස් වෙනවා. රූපේ කොටු කරලා අඳුරු කාමරයක හෙළුවෙන් ගලවලා ගත්තට පස්සේ බලන හැටි රූපලාවන්‍ය අන්දලි වල අවුරුදු සෝ කුමාරිකට අන්ද හැටි දෙක බලපුවාම මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතන හිතෙනවා. භාවනා යෝගාවචරය ඔතන ඉන්නේ. රූපේ ඍජු ගලවලා ගන්නවා ඇඳට. අරගෙන බලනවා. ඔය කියන දේවල් ඔය අපි හිතා හිටපු ඔය ලොකු සිලිලාරේ නෑ. ඒත් ඒකලිල ආයසය රූපේ වශයෙන් අවෘතු කුමාරයට තියෙනකොට වෙනස්. ආන්න ඔය දෙක වෙනස බලනකොට ඒක නොකිය ඉන්න එක නා හිතනවා. මේක කියමන එක සදාචාරයට ගැලපෙන්නේ. එහෙම නැත්නම් ප්‍රසිද්ධිය කතා කරන එක හොඳ නෑ කියන නමුත් මේ නිදර්ශනයට ගත්තා වගේ රූපේ ඇඳුම් ගලවලා ආලවට්ටම් අයින් කළා. රූපේ යථා ස්වරූපේ දැක්කනම් මේ ලෝකේ තියෙන රූප දෙකක් අතර වෙනසක් නැහැ. ගංගානංගගේ වැලියට වල තියෙන වැලියට වල වෙනසක් නැහැ. හැඩේ තන වෙනස්. මේක වින් කර ගන්න බැරි කමනේ අපිට තියෙන අපිට ඒ පරිේශන මට්ටමකටවත් එක තැනකට රූපයකට ගන්න බෑ. හිත පයින්නවා. ඒ හැටි. ආපු වෙලාවේ බලන්න. අරගල පිම්බි මැකිලින් බලපෙක නැයි. ආහනපානේ බලපෙක නැ දෙන්නම අර නිතරම මේ රූපේ ගෙවිලා ගෙවිලා ගෙවිලා හොඳට වේගවත් වෙලා වේගවත් වෙලා ඇතිවෙමින් නැතිවෙමින් යන මට්ටමට ගියා. ඊපස්සේ ආනපානෙන් එතන ගිය මිනිස්සයයි, පිම්බි මැක්ලිමින් එතන ගිය මිනිස්සයයි, ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් එතන ගිය මිනිස්සය වෙනසක් නැහැ. ඒ ඒ උද්‍යප්පේ ඥානෙ මට්ටමට එනකන් තමයි ಜಾති වංශ කුල ભેද ඔක්කොම තියෙන්නේ. එතන ගියාට පස්සේ නිකන් ගොඩියක් විතරයි තියෙන්නේ. ඉතින් එතන ඉඳලා මෙතෙන්ට යනකන් දකින්න වෙනසෙදී මේ ඔක්කොම සාර්ථක වුණත් ඒ යෝගාචරය තාම රූපේ ගැන විතරයි දන්නේ. තාම රූප කර්මස්ථානේ විතරයි. හැබැයි යා හොඳ සුදුස්සෙක් දැන් මේ මට්ටමේ ඉඳගෙන වේදනාව බලන්න. සංඥා සංකාර විඥාන බලනකොට එයාට යම් දවසකට හිතනද ඒ රූපේ දිහා බලලා මම මේ උද්දුත කරලා පෙන්වන්නේ භාවනා කරනකොට කියනවා ආනාපාන දිහා බලනකොට ආනාපානේ නොපෙනෙන මට්ටමටම සියුම් උනායි කියලා. ඒ සියුම් වෙනකොට යෝගාචර වෙනම වේදනාවන් පස්සනා නොකරට වේදනාවන් පස්සනා වෙන්නේ නැතුව අංග සම්පූර්ණ නැතුව ඔතෙන්ද රූපේ අඩු වෙන්නේ නැහැ. සංඥා පිළිබඳ අඩුවීමක් වෙලා තමයි උතෙන් යන්නේ. සංස්කාර පිළිබඳ අඩු වෙන්න ඕනේ. ඒව පිළිබඳව වෙන වෙනම පාඩම් පන්ති කරන්න ඕන කමක් නැහැ. ඉතින් ගියාට පස්සේ දැන් යෝගාවචරය තේරුම් ගත්තොත් රූපේ තියෙනවා කුප්පන ඉද්දන ප්‍රකාශිත ආස්තික පැත්තක් තියෙනවා. ඊගෙන කුප්පන්නේ නැති ඉද්දන්නේ නැති නාස්තිකව නැති පැත්තකුත් තියෙනවා. ඒකට කියනවා අභාව ප්‍රඥප්තිය කියලා. තියෙන පැත්ත කියනවා භාව ප්‍රඥප්තිය කියලා. මේ දෙකේදිම සතිය සමසේ පිහිටවන්න ඕන කිව්වට පස්සේ එයා මනුස්ස ධර්ම ඉක්මවනවා. එයා උත්තරී මනුස්ස ධර්ම වලට යනවා. රූපේමයි භාවනා කරන්නේ. ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ වලට ගිහිල්ලා නොපිනී යන මට්ටමටම ගියා භාවනා අතරින්නේ සතිය කරනවා කියන්නේ මේ රූපයේ අභාවේ. අන්න එතෙන්ට යනකොට ඒ වෙලාවේදී අභාවයට බය වෙලා භාවයට කැමති වුණා නම් ඒක විඥානයේ කෘත්‍ය වශයෙන් තේරුම් ගන්න. එහෙම නැතුව භාවයට කැමති අකමැති වෙලා අභාවයට කැමති වුණා නම් ඒකත් විඥානයේ කෘත්‍ය බව තේරුම් ගන්න. භාවයට කැමති වෙනවා කියලා කියන්නේ මේ හිස්තැනට කැමති ආය ආනාපාන එනවට විරුද්ධයි. තව කෙනෙක් කියනවා හිස්තැන බයයි තනි මට ආතබූත නැහැ ඒ නිසා විස්තන එනකොට මං හයියෙන් හුස්ම ගන්නවා. මෙන්න මේ දෙකේදී මේ දෙක වෙන්කොල්ලා හඳුනන ගතියට අපි කියන විඥානය කියලා. යම් දවසක රූපේ තිබුණත් එකයි නැතත් එකයි මට සතිය තියෙනවනේ. ඇති වෙලාවේ නැති වෙලාවේ දෙකේදී අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව වගේ මදහත් ඉතින් මම මේක දිහා බලනකොට මේ ඇතිවීමෙන් නැතිවීමට ඉබේ යන්නේ. නැතිවීමෙන් ඇතිවීමටත් ඉබේ යන්නේ. මුල් රවුම තමයි කරකෝල දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඇති වෙනවා මේ නැති වෙනවා. රූප විතරක් නෙවෙයි වේදනත් මේ ඇති වෙනවා මේ නැති වෙනවා. සංඥාවත් මේ ඇති වෙනවා මේ නැති වෙනවා. සංස්කාර කියලා මේ කෙරුවාවත් ඇති වෙනවා නැති වෙනවා ආන්නේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේ විඥානයේ පදනම අපි අයින් කරනවා. ඇති උන්ට දෙ නැති හොඳත් නැහැ නැති උන්ට දෙ ඇති හොඳත් නැහැ ඇතයි නැතයි දෙකතම සමසේ හිත පවත්නවා කියන එක උත්තරී මනුස්ස ධර්මය. මේ මනුස්ස ලෝකයේ ඇති කන්නේ නෙවෙයි. ඒක අෂ්ටලෝක ධර්මයේ එතෙන්දි කියනවා යත්ත ආපෝත තේජෝස පඨවි වාතෝ වායෝ නගාදති. අර රූපේ ආස්තික වශයෙන් තියෙන පඨවි ආපෝ තේජෝ වාතයෙන් කියන නිරෝජනේ දැන් නැහැ. එහෙම නැත්නම් විඥාන කියලා හැප්පෙන්නේ නැහැ රූප ධාතුවේ. පඨවි වශයෙන් ආපෝ වශයෙන් තේජෝ වශයෙන් ඒකට හරහා යනවා. අර ආපෝ තේජෝ මේ බස්සන්න බෑ ඒකේ. මනින්න බැරි තරම් විනිවිද යන්න ගත්තාම ආපෝ තේජෝ වායෝ පඨවි ඒ වගේ ගොරෝසු අවස්ථාව වෙනකොට දැන් ආකාශ මට්ටමට ඇවිල්ලා. ඒ ආකාශ ධාතුවම තමයි පඨවි ධාතුව බවට පත් වෙන්නේ. ආකාශ ධාතුවම තේජෝ ආපෝ බවට පත් වෙන්නේ. නාස්තික ප්‍රඥප්තියට ගියාම ආකාශ වෙනවා. ආස්තික ප්‍රඥප්තිය ගන්නකොට පඨවි ආපෝ තේජෝ වෙනවා. නමුත් මේ පඨවි ආපෝ තේජෝ නැති තැනට අපි කියනවා රූප ධානය කියලා ආකාසානං ඡායතන හිත දැම්මයි කියලා කියනවා භාවනාවේ සමතේ. ආකාශය ඇවිල්ලා බය වෙන්නේ නැතු මේක තියා බල හිටියම් පේනවා. මේ ආකාශයේ ඒ පටවිය ආපෝ තේජෝ වෙන් කරන්න බෑ. එතකොට මේ ආකාශ ධාතුවේ මුල මැදාගත් නැහැ. එත්ත වට්ටන වට්ටති. ඉතින් ආකාශ ධාතුවේ මම සහ මම නෙවෙයි නැහැ. එතකොට මේ ආතතිය නැහැ. එතකොට මේක පැවැත්වීමේ වගකීමකුත් නැහැ. මොකද ආකාශ ආකාශයෙන් පවත්තන. දැන් මේකේ මේ පටවිය ආපෝ තේජෝ එන කාලේ ඒක මේක හොල්මනක්. ඒකේ මම අපි හිටුවගෙන මේක රණ්ඩු කරන්න මේ නට නැටවිල්ල නරක නෑ. නමුත් ඊට වෙනස් විකල්පයක් තියෙනවා. ඒකේ මොනවාක්වත් නැති තත්ත්වෙට ගියාට පස්සේ ඒක ඉබේ ස්වයන් සිද්ධ වෙන වැඩක්. ආකාශ ධාතුවට පෙට්‍රල් ගහන්න ඕනේ නෑ කාටවත්. ආකාශ ධාතුව හුලං ගහන්න ඕනෙත් නෑ කාටවත්. ආකාශ ධාතුව බැටරි charge කරන්න ඕනෙත් නෑ කාටවත්. ඒක ඉබේ දුවනවා. ඊට සාපේක්ෂව මේ තියෙනවා කියලානේ මේකට උලං ගගා පෙට්‍රල් ගගා charge කර කර නට නැටිද තමයි පවුල් කරනවා කියන්නේ මේ කොයිදෝ නැති එකක් අරගෙන වෙන් කරගෙන මේක නඩත්තු කරන හදන එක අතහැරියම නිකම්ම ස්වයන් සිද්ධ වෙනවා අන්න එතෙන්ට යනකොට ඒත් වට්ටන්නවදී ඒත් නාමච රූපංච අසේ සංඋපරුජ්ජති එතෙන්ට ගියාට පස්සේ අනේ නැති වෙච්ච නාම රූපෙට ගානවනම් ආය විඥානේ පහනවා ආය සංසාරයක් පහළ වෙනවා මැරිලා නෙවෙයි මේ මේ ජීවිතේදීම එහෙම නැතුව නැති තැන හොඳයි හොඳ තැන රූප වේදනා වැඩි කිව්වන ආයසරයක් එතන මන අපේ ඇති වෙනවා. මේ දෙක අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳ කියයි කියලා ඇතයි නැතයි දෙකටම මධ්‍යස්ත වුණා නම් යාට පේනවා විඥානයේ පෙන්ෂන් යනවා. විඥානයේ කෘත්‍ය නතර වෙනවා. විඥානේ නැති වෙන්නේ නෙවෙයි. උපරුජ්ජණය වෙනවා. ඉතින් ඒකට කමඨාන් සුද්ධ කරන්න තු මොන බණෙන්ද කියලා දෙන්න පුළුවන්ද කියලා බලන්න. භාවනා කරලා කමඨාන සුද්ධ කරලා යා නැවත නැවතත් ඇවිල්ලා මේ මේ අපබ්‍රන්තේ කතා කරන උගෝ දෙනේ කතා කරන්න කැමති නැහැ දත් ගලවනවා වගේ. නිසා හැමදාම එම කමඨාන් සුද්ධ කරන්න ඕනේද කියලා අහන්නේ ඕනේ නැති පණ එපා. ඒකට ඔය විඥානේ ඕනනම් තියාගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරන්න එකත් එක්ක. අයින් කරන්න ඕන නම් සාමූහික ප්‍රඥාවෙන් අයින් කරන්න. තනියම කල්පනා කළා කවදාකවත් ඒ හොඳ නරක දෙකම මැද තියෙන தත්තේ ඇතත් නැතත් දුදනේ සුදනෙනි පරලෝව මහට හලොත් එහි පව්කම් නොප්ත බාම හිස ඇතත් නැතත් පරලෝව තිබුණත් නැතත් පව්කම් නොකර හිටියොත් නම් හොඳයි ඇතතත් නැතයි කලහට පව් කලහට වේවිපත පරලෝව තිබුණත් කමන්නේ නැතත් තිබුණත් නැහැ කියලා හිතන පව්කම් කෙරුවොත් ඒ හොඳයි ඇතත් නැතත් පරලෝව වෙන අවඩ නැත මැදහත් වෙලා හිටපන්. රූප තිබුණත් එකයි නැතත් එකයි ඔය දෙක මැද අපන්නකව හිටපන්. අමාරු. අපි පැනලා තීන්දුව කරන එක තමයි මේ පරිපාලනය කරනවා කියන්නේ. විනිශ්චය කිරීමේ ශක්තිය කියලා කියන්නේ මාර්ගයේ කොක්කේ තියෙන බිලිය. අපි හරි ආසයි තීන්දුව ගන්න. ගන්න හැම තීන්දුවකම අපි තීන්දුව. ඒ නිසා ඇතත් නැතත් රූප ඇතත් නැතත් දෙකටම කරවන හිටම හැබැයි හොඳ අවදියෙන් බලා හිටපන්. ඇති දෙන්නේ නැති වෙනවා. නැති එතන තමයි මේ වටන්න වට්ටති. එතකොට මේ තියෙන தത്വයට බුදුරජාණන්සේ වචනයක් පාවිච්චි කරනවා පබස්සරං කියලා. මේ දෙකටම අහු වෙන්නේ නැති හිතනවා පබස්සරේ. ඒක කියන ප්‍රභාස්වර කියන වචනේ තමයි. අද කටුකුරුන්ද සංසි මම හිතන්නේ ඒක අරන් තියෙනවා. නමුත් මේක ප්‍රභවය හැමදේම මුල. ප්‍රභස්සරට වැඩිය ඒක ප්‍රභවය. මොනවාක්වත් දෙයක් බාටපත් වෙනා නම් සම්පූර්ණ පොටෙන්ෂල් එක තියෙන එකට පොසිබිලිටි කියලා කියනවා. පොටෙන්ෂල් කියලා කියනවා. ඕක තමයි මනුස්සකම කියන්නේ. ඕක කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ පක්ෂග්‍රාහී වෙච්ච ගමන්. රූප වේවා කිව්වොත් අරූපෙට බයින. අරූප වේවා කිව්වොත් රූපෙට බයින. රූපය අරූපය දෙකම වේවා කියන කෙනට පුදුමාකාර පිපීමක් එනවා. කාටවත් විරුද්ධ වෙලා නැහැ. පූර්ණ ඒකේ ප්‍රභාව ප්‍රභාවයට සමාදම් වෙනවා. ඊටු තියෙන බුදු වෙනවා කියන්නේ ඕක තමයි කියන්නේ. තථාගත කියන්නේ ඕකයි. තථාගතයන්සේ මරණට පස්සේ වෙයිද? නොවේයිද? වෙයි නොවේයි දෙකමද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන ප්‍රශ්න කවදාකවත් මේ වර්තමානයේ ඉන්න මනසකට අහා ඉන්න වෙලාවක් එන්නේ නැහැ. මේ ප්‍රශ්න අහනවා කියලා කියන්නේ පිස්සු හොඳ එකනේ. ප්‍රශ්නයිල වැත්තක තියේදී ඔය සතිය තුලින් ඔය වැඩේ කරගන්න කියලා කියනකොට අයියෝ බුදුහාමර ප්‍රශ්නට උත්තර දෙන්න මල්ලෙන් ගහන්න හදනවා කියලා කියන්නේ උත්තර දීලා තියෙනවා. අපි ඉන්නේ එතන. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ රූපය අල්ලගෙන යන්න ඇතිවීම නැතිවීම දෙකට යනකම් යන්න ඒක ලොකු ජයග්‍රහණයක් ඇත්ත. නමුත් ඒ ජයග්‍රහණයේදී දිනූරට හැරපියා යන රජ කුසේ ඒ උපයා ගන්නාලද හිස්තනත් ඇති දෙයට සාපේක්ෂව ඒකත් අතරින්න. එතෙන් තමයි බුදුරජාණන්සේ ලස්සනම පටිච්චසම්පාද දේශනාව තියෙන්නේ. අපි තාම අමාරුවෙන් උපයා ගන්නලද මේ නැති தত্ত্বයත් අතාරින්නේ මොකේද? අර මෙතෙක් කල නොදකින් කියාපු ඇති දෙයට සාපේක්ෂව. ඇති උනත් නැති උනත් දෙකටම සමහිත අපන්නක ප්‍රතිපදාව, මධ්‍යස්ත භාවය, නොගැටෙන ගතිය. එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව මේ පෞල් කණ්ඩත් උන. මාළු බිස්නස් එකක් කරන්නත් උන. කරුල කඩයක් කරන්නත් උන. අන්තිමන කියලා භාවනා ඉහෙලම තනියෙත් කරන්නේ ඒකයි ඒ නිසා භාවනාදීව කරන දේ දිනදා ජීවිතේ අදාළ නැත්තේ නේ. ඒක අනිවාර්යයෙන්ම අදාළයි තථාගතයන් වහන්සේ නමකට හැරෙනකොට කීත හැකි මේ මිනිහා කන්නේ යන්නේ පොල් ගහ කනද කේල් ගහ කනද. නමුත් ඒක කවදාකවත් මතක තියාගන්න මේ ආගමික රාමුවෙන් කවදාකවත් මේක දකින්න බෑ. ආගම මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ පින් පව් දෙක තියෙනවා. පව් විතර පව් පින් කර විතක්ම අල්ලපන් කියලා. පව් කරන්න එපයි කියලා. බුදුරජාණන් කියනවා පින් පව් තියෙනකන් උඹ කරත්තර මැදගත්ත ගොනෙක් වගේ. පින්පව් දෙකම අතරපා. පුඤ්ඤ පාපම් පහීනස නත්ති జాగරතෝ බය. පින්පව් දෙක තියෙන තාක්කල්ම නාස්ලණයෙන් අදිනවා. පින්පව් නෙවෙයි. රූපේ ඇති නැති නෙවෙයි. අනුන් සූලං දික සුභා සුභං ඔක්කොමට අරින්න. අතේ ඊට පස්සේ තමයි විඥානීය ඔය අපදේටිත භාවය මූල ප්‍රභවය එහෙම නැත්නම් ඒකේ විභව ශක්තිය කියලා කියන්නේ විභවයේ තේරෙන්නේ පැත්තකට ගියේ නැති මනසකට. ඉතින් ඒක අපිට පාඩම් පන්තිල උගන්වන්නේ නමුත් අපි මේ පැත්ත කරලා භාවනා කරන අපට මේක තියාගත්තොත් අපේ මේ භාවනාවේදී නිවනට මෙපිට තියෙන తాවකාලික පරමාර්ථයේ වශයෙන් තියාගත්තොත් මේක ඉච්ඡරම අමාරුයි කියලා ඔය එක කියන්නත් හොඳ නැහැ අමාරු නැත්තේත් නෑ අමාරුයි මේකට මනස සකස් වෙලා තියෙනවා නම් මේ මගදී අල්ලගත්ත කුණු කන්දල් ටිකක් අල්ලගන්නේ අපි මේ රණ්ඩු සරුවල් කරන තෝතෝ වරපල කියන රණ්ඩු කරන්නේ. අර මූල මනුස්සකම ගන්න. කොයි දෙයක් වුණත් ඇති කිරීමට විනිශ්චය නොකර මේක බලා සිටීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ බය අදුකමක්වත්, නෝන්ජල්කමක්වත්, බැරිකමක්වත් නෙවෙයි. එතන තමයි මූල මේ ශක්තිය. ඒ හරියට විසගෝර සර්පයා තමයි ළඟට කවුරුත් ආවට කලබල වෙන්නේ අකුල ගන්නවා. එයාට දුවල යන්න ඕන ගමන් නැහැ. හැබැයි ළඟට ආවොත් ඊළඟන කෑවොත් විස ගෝරයි. ඒ වගේ කරදරයක් වෙනකොට බලලා දුවට බලනවා නම් ඔය විඥාණයට අවිල්ලලා මේ ටග්ස්ලා දාලා දාමරිකෝ දාලා වැඩ කරගන්න නම් ඊට පස්සේ නෑ පොඩ්ඩක් ඉන්න. මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු කියලා විඥාණය කැමති නෑ. නෑ මේ බැලිල තමයි ශාන්තිය කියලා කියන්නේ. ඒ තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පණ වෙනවා. මුගදෙන කියනවා නෑ නෑ වහාම විනිශ්චය කරගෙන උඹේ බලපොළුවන් කාර්කම් පේනබන්නේ විනිශ්චය නොගන්න තියෙන හැකියාව තමයි අධිකාරී බලය. ඒ තමයි විධායක ශක්තිය කියන්නේ විතර විශ්ේ නොකර හිටපන්. ඒක තමයි ස්වභාවික කියන්නේ. සබහා ධර්මයට අපි ගියා නම් සබහා ධර්ම අපි ආරසා කරනවා. අනේ එදාට පේනවා සරුවචන් ආංශයේ මේ කියන විඥානය. පහින විඥානේ පැනලා විනිශ්චය කරන්න හදන ගතිය නෑ පොඩ්ඩක් පැත්තකලා ඉඳ. අප පැහෙන්න එපා. පහිනම් කියන්නේ පැහෙන්න එපයි කියන එක. ඊට පස්සේ මුකුත් වෙන්නේ නෑ. කරන්න බෑ. කරන්න බෑ කියන්නේ අපි අර අන්ධහැර පාලා තියෙන දේවල් දිහා බලනකොට අයියා වෙන්න හදන කමේ දිහා බලනකොට අපිට පේන්නේ ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙලදී විනිශ්චය නොකර සිටීම යුතුයකම් පැහැරීමක්. එහෙම නැත්නම් බය ආදු ගතියක්. එහෙම නැත්නම් සාරුවඥ නැහැ. තථාගත නැහැයි කියලා. ඒක සරුවචාන්සි කියන සරුවචනකම තියාගෙන නොපෙන්න ඉන්නේ ඒක. අපේ ලොකු සාංශිකේ සීළු ගුණ වඩලා හැම ගුණයක්ම ඇති කරගෙන ගුණේ ප්‍රකාශ නොකර ඉන්නේ කියලා. කාටවත් පෙන්වන්න වෙන්නේ නැහැ. ಗುಣ හැම එකක්ම බලන්න. හැම භාෂාවෙම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. නමුත් ඒ වුණාට ඒ අන්ධහර පාණ්ඩ යන්න එපා. අනුන්ගේ ಗುಣ මකන්නත් එපා, Taman ෂට වෙන්නත් එපා. එතකොට තමයි ශාසනයක් ඉදිරියට වැඩෙන්නේ. එතකොට මේ පුද්ගලයාත් ඇත්තටම පැවිද්දෙක් ශ්‍රමණෙක් කියන නමට ගැලපෙනවා. සමාජේ නම් කියාවේ සත පහකට වැඩක් ඇති මිනිස්සු නෙවෙයි මොනම දෙයක්වත් තීන්දුව කරන පස්සට ගහනවායි කියලා. නමුත් මේ මිනිස්සු හැමදේම අවදියෙන් ගත කරන්නේ. ඒකට විඥාණයට පක්ෂග්‍රාහී තීන්දුව ගන්න දෙන්නේ නැහැ. මානසිකාර යෝනිසු මානසිකාට බාටලා යා මුල ඉඳලම දාන්නේ. දන්න නිසා ඇඟිලි ගහන්න නැතු වෙනවා. නමුත් මේක භාවනා නොකර ගන්න බෑ. භාවනා කරලත් එක රැයකින් ගන්න බෑ. අපි ඉන්නේ අපි ඉන්නේ ප්‍රවාහයේ. අපි ඉන්නේ ඒ ප්‍රතිපදාවේ. ඒ නිසා හැම වෙලාවෙම ජයපරාජය දෙකටම සමහිත ඇති කිරීමෙන් මේ විඥාණය ප්‍රහීන කිදීමේ කටයුත්තේදී ලැජ්ජ ගතියක් එනවා තමයි. නීරස ගතියක් එනවා තමයි. ඒකාකාරී ගතියක් එනවා තමයි. නිදිමතක් එනවා තමයි. පරාජිත ගතියක් එනවා තමයි. නමුත් සරුවචනාංශය ආදාසට අරගෙන අපි යන්නේ. බුද්ධ ශාසනයකනේ අපි යන්නේ. බුදුහාමතු එහෙම ප්‍රකාශ කරපු නැති යුගයක නම් අපි වගේ කෙනෙකුට මොකක්ද ඇති තැන කියලා හිතන සමාජේ. බුදු කෙනෙක් මේක ප්‍රකාශ කරපු නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ මොකද්දෝ නෛර්යානික ශක්තියක් තියෙනවා. ඉතින් ඒක සමාජයෙන් ලැබෙන දෙයක්ද තමන් විසින් ඇති කරගත් යුද්ධයක්ද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් මේ උත්සාහ කරන්නේ සමුයක් වශයෙන් ඉඳගෙන අපි මධ්‍යස්ථ අදහසක් ඇති කරගෙන ශක්ති ප්‍රමාණෙන් ඒකට කටයුතු කිරීම හැබැයි කටයුතු නොකිරීමම තමයි. නොකර සිටීමම තමයි. ඒ නිසා මේ විඥානයේ තේරුම් ගන්න නැතුව විඥානයේ උපරුජ්ජනය කරන්න බෑ. ඒ නිසා විඥානයේ හොඳට තේරුම් අරගෙන ඒක බොහොම පාහාර ධර්මයක්. නමුත් එයා නිෂේධනය කරනකම් මූල ප්‍රභාවයට යනකම් අඩු බස්ස ගන්නකම් විස මරා ගන්නකම් කටයුත්ත මරණට ඉස්සලා කෙරුවොත් එයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ මරණය මැත්තේ තථාගතයන් වහන්සේ වෙයිද නොවේද කියලා අන්නේදී අග්ගිවච්ඡකත බාමනේ බුදුහාමරන් ඇහුවා වගේ තමන්ගෙම තමන් අහලා මේ ජීවත් වෙන මේ සීමිත කාලය තුල රූප වේදනා සංඥා සංකාර විතරක් නෙවෙයි ඒ විනිශ්චය කරන විජානනය කරන වෙන්කොට ආණ්ඩු කරන මේ විඥාණය චිත්තක්ෂණ වශයෙන් හෝ නිෂේධන කරගැනීමේ ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඉස්සල්ලා ආතාරී ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් මාතෘකාවක් තියෙනවනම් අපේ චාරිත්‍රයට කර කිරීමක් වශයෙන් ධර්ම සාකච්ඡාට සුළු වෙලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියපරිදි ඒ භාවනා කරන අවස්ථාවේදී හිස් තැනට යන්න පුළුවන්. ඒක ගොඩක් වෙලා ඉන්න අමාරුයි නැවත ආශයක් හිතෙනවා ආනාපානෙට යන්න. අනපන්ඩි යන්න ඕන කියලා ආනාපානෙට අහු එනවා කියන්නේ. එන්න ඕනේද එනවද එවෙනවද? එවෙනවා ගැතියක්. එහෙම ගැතියක් තියෙනවා. නැත්නම් අරගේ දිගටම ඉන්න බැරි ගැතියක් වෙනවා. කියලා සිස්ටම් ටිකක් නැවත අර හිස් ගතියටම යන්න පුළුවන්. එහෙම දෙපැත්තටම යන ගතිය තියෙනවා. ඒකට වාක්‍යලා ඉන්න පුළුවන්. તો මේ ප්‍රකාශනයක්ද ප්‍රශ්නයක්ද මාතෘකාවක්ද? ඒක ඒ විදිහට තියෙනකේ ඊට ඔබට යන්න පුළුවන්. දැන් මම නැවත ප්‍රශ්නේ නගනවා මොකද මේ මේකට වාර්තා වෙන්නේ නැති නිසා. අපි මේ බුද්ධ මාත්‍ය ආන්නේ අපි භාවනා කිරීමේදී දොස්තමාටික් පුද්ගලික අධ්‍යයනය කියන ඔය කියන රූපේ ගෙවම් කරලා හිස්තැනට යන්න පුළුවන්. යන්න ගියාට පස්සේ ඒ එතනදී මොකද්ද දෙගිඩියා තත්ත්වයකට ඇවිල්ලා එක්ක හිත ආපහු ආනපානට එනවා. අතහැරලා දාපු ගේ අරමුණට එනවා නැත්තම් එන්න වගේ ඕනකමක් දැනෙනවා නමාලාර සමාට ඉබේම එනවා. ආවට මොකද ආයෙසරක් හිස්තැනට යනවා. මෙන්න මේ தත්ත්වය ආවට පස්සේ අපි ඉස්සරහට නැත්තම් භාවනා ඊගාව පියවර ප්‍රතිපදා කුමක් වේ යුතුද කියලා. මම කැමති කවුරු හරි මේකට අදහස් දක්වනවා නම් දෙපසක් පාටපත් කරන්න. මොකද හැමදාම මේක දැන් වැඩමුළුවේ අද තුන්වෙනි හතරවෙනි දවසේනේ. ඉතින් හැම කෙනාම අහන ප්‍රශ්නයක්. මේ වෙනකොට අපි බතාල් කුහුව තව සාකච්ඡා කරලා තියෙනවා. අපි චන්ද්‍රතන හැමදෙම ඇදලා දාමු මෙතන. චන්ද්‍රතන හැමදාගේ උත්තරේ ඔක්කොමලා පතුරු ගන්නවා. මොකද කියන්නේ? අසරේ සර්ණ සුදෙනී සාමාන්‍යයෙන් ධර්මදේශනාවදී පැහැදිලි වුණේ කාරණේමයි මොකද දැන් අපි විඥාණයෙන් තමයි ওই දෙකටම මේ යම් විශේෂත්වයක් දෙන්නේ. මොකද එකක් හොඳය අනික නරකය කියලා යම් විශේෂත්වයක් වර්ග කිරීමක් කරන්න විඥාණය. එතකොට හැබැයි මුලින්ම යෝගාවචරයේ කර හිස්තන හඳුනා ගන්න අවස්ථාවේදී එකපාරටම නැවතත් ඒකට බය වෙලා මේ ආලාපානයට යන එක හරි වෙලා තරමුණක් ගැනීමෙන් හරි අර හිස්තැනේ තියෙන වටිනාකම එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ අරමුණකට සාපේක්ෂව කෙලෙස් නැති ගතිය හඳුනා ගැනීමට තියෙන අවකාශය දුර වෙලා යනවා. ඒ නිසා හිස්තැනක් යම්ස යෝගාචරයේ හඳුනාගත්තාම මට තේරෙන විදිහට ඒකේ යම් පමණක පදම් කිරීමක් කිරීමෙන් එතනත් රැඳිලා ඉන්න පුළුවන් ස්වභාවය එයාට තහවුරු වෙනවා. ඊට පස්සේ පුළුවන් මේ හිස්තැනට සාපේක්ෂව අරමුණක් කොහොමද හැසිරෙන්නේ අරමුණක් පටන් ගන්න කොහොමද ඒකේ වෙනස් වෙනස් වෙන්නේ කොහොමද දුර වෙලා යන්නේ කොහොමද ඔයගේ යම් පමණක මධ්‍යස්ථ භාවයකින් අරමුණක් දිහා බලන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ අරමුණක් ගෙවිලා ගියාට පස්සේ නැවතත් අරමුණකින් තොරව ඉන්න පුළුවන් හැකියාව. ඉතින් මේ දෙකේම විශේෂත්වයකින් තොරව මධ්‍යස්ථව ඉන්න පුළුවන් තරමට පත්වීම හරහා අර ධර්මදේශනාදී පැහැදිලි කළා වගේ විඥාණයට එක තැනක läගලා ඉන්න ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ශක්තිය දුර වෙලා විඥානේ ටික ටික අහෝසි වෙලා යන ස්වභාවයක් තමයි පත් වෙන්නේ. මම හිතනවා ඒ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. චන්ද්‍රතර හාමුදුරුවෝ කීපයකටම මගේ ප්‍රතිචාරය පෙන්වන්න මම මේ කතා කරන්නේ. භාවනාවකදී අරමුණු තියෙන තාක්කල් කෙලෙස්. අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස් නැතිවීම කියන එක බුදුරජාණන්සේ සුතමේ වශයෙන් අපිට කියලා දීලා තියෙනවා. ඒක මේ මේ සනාරම්මන වර්ගයේ සූත්‍ර 13ක කතා කරලා තියෙනවා. මතුවෙන තාක් කෙලස් පහලෙන්නේ අරමුණක් ඇතුව. මතුවෙන පාක් කෙනෙකුට කෙලස් මතුවෙන්නේ ආරම්මණයක් ඇතුව. රූපයක් ඇතුව, වේදනාවක් ඇතුව, සංඥාවක් ඇතුව, සංස්කාරයක් ඇතුව, විඥානයක් ඇතුව. ඒ පතුවෙච්ච රූපේ හෝ වේදනාව සංඥාව සංස්කාර ගෙවෙනකම් බලනවා කියන්නේ මේ මතුවෙච්ච කෙලෙසේ ගෙවෙනවා. ඒ සංඥාව ගෙවෙනකොට ඒ අරමුණ ගෙවෙනකොට කෙලෙසේ ඉවරයි. ඒ නිසා අපිට බුදුහාමුදුරු උනන්දු කරන ඉස්සෙල්ලම මේ රූප ලෝකය රූප සංඥාවක් බාටපත් කලිය ගෙවන් කිරීම භාවනාවේ දියුණුවක් කියලා. අරූප ලෝකේ අපිට ගෙන හරපානවා. අරූප ලෝකේ සාපේක්ෂව තමයි රූප ලෝකේ අපි ප්‍රතික්ෂේප වෙන්නේ. එතෙන්දී අරූප ලෝකේ හොඳයි අපිට. හිතන්න යන එක හොඳයි. ඒක සුතමේ. ගියාට පස්සේ චන්ද්‍රත හඳුගෙන සමහරු ඒක සතිය කැඩීමක් නැත්නම් ඔයගේ සැකේට හේතුවක් බයක් ඇති කරගෙන ආය හුස්ම ගන්න හදනවා මෙනෙහි කරන්න හදනවා. ඒ අර අරූපෙට වෙදී රූපේ ලක් කැමති කට්ටිය. ඒක තමයි සංසාරේ කියන්නේ. ආයෙක නැති වෙච්ච කෙලෙස ගන්න හදනවා. එතකොට ඒගොල්ලෝ ගෙදර ගියා වගේ තේරෙනවා. ගෙදර යන්නේ විඥානයේ ආය ප්‍රතිෂ්ඨාවක් ලැබලා. ඊට පස්සේ මෙයාට අහන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මේකේ සාරය වශයෙන් ඒ අරූපෙට ගියාට අරූපෙට කැමතිලා රූපෙට යෑම බාධාවක් කරගත්තොත් ඔන්න දොතමාතක ප්‍රශ්න මතුවෙනවා. ඔන්න බලන්න ස්වාමීන් වහන්සේ යනවත් දන්නෙත් නෑ, යහ ගියාත් දන්නෙත් නෑ. මොකද ඕන ආයෙත් ආනපනිනෝ. ආනපනියට ආයෙත් අරූපෙට යනවා. ආහන ඔය දෙකේදී ඒ අහපව යන්නේක හොඳයි. අරූපෙට තණ්හාව නෑ කියලා පෙන්නනවා. දැන් එහෙම කියනකොට තේරෙනවා. අරූපෙට තන ගන්න රූපෙට ප්‍රේම කරන්න ඕන. මෙතෙක් අමාරු පුදී ආයෙ කන්න ඕන. ආයෙ රූපෙට ගියද හරියට. දැන් ඒතර ඉතින් කලබල වුණ ප්‍රශ්න නැවත කරන්නේ නැතුව ප්‍රශ්න මතු කරන්නේ නැතුව ආයෙ රූපෙට ගියව ඇත්ත. ඒතර මේ අරූපෙට මල තන්නවන්නේ. අරූපෙට ගියාම රූපෙට ගියාම ආයෙ රූප අරූපෙට එනවනේ. ආ මේ දෙකේට තඩමාරු වෙන තමයි පටිච්චසමුප්පාද. يعني උඹ නෑ එතන. ඒක හේතුඵල ධර්මයක්. ඒ තමයි ටාවෝයිසම් කියලා කියන්නේ. මම කරන එක නෙවෙයි ඉස්සෙල්ලා යෝගාවචරය මම ගත්තයි කියලා ඇත්තටම ගන්න. සමහරවිට යෝගාවචරය රූපෙට ආසක්කට්ටිය හයිය හුස්ම ගන්න හදන ඇද්ද කරලා බලනවා කලබල වෙනවා. ඒක නොවෙන කවුරක් අත්හැර ලෝකේ. නමුත් යා ඒ වැරදි යෝගාවචරය නෙවෙයි කර්මස්ථානාචාරවලයි. ඒකටයි පඬිස්සන්තර වඳින්නේ. උන්වහන්සේ කිව්වා එහෙම නැවත ආපහු රූපෙට යනවනම් ඒ වැරද්ද උගුරුවරයාගේ වැරද්දක්. ඒකටයි ගමඨාන් සුද්ධ කරන්නේ. ඉතින් කවුටි කැමති නැත්නම් ගමඨාන් සුද්ධ කරන්නේ මොකද කරන්නේ? ගුරු ළඟට එන්න ඕන හත්තට සැරේ ඇවිල්ලා අහනකොට ගුරුවරයා වෙහෙස ගන්නවා. කලකෝ දැන් කිව්වා 100ක් ඇහුවත් වෙහෙස වෙන්න එපා. 101ටත් කියලා දීපන්. 101ක් ඇහුවත් වෙහෙස 102ටත් කියලා දෙමු. මොකද අපි ඉගෙන ගත්තේ එහෙම. ඒ රූප අරූප දෙකටම සමහිත ගන්නේ තුන්වෙනි ඩයිමන්ෂන් එක නෙමෙයි. මේ දෙන්න තඩමාරු කරලා. රූප එනකොට අරූපෙන් ගන්නවා. අරූප එනවා රූපෙන් ගන්නවා. ඕක තමයි අත්ත අනත්ත කියන්නේ. ඔය තමයි ඇති නැති කියන්නේ. ඔය දෙකේ එකක්වත් අල්ලන්න එපා. දැන් අපි ආගම අනත්ය අල්ලලා නැති. ඒකට අත්ම මේ මේ ආත්මයට ගහලා තරහ වෙනවනේ. මෙතන අත්ත අනත්ත දෙකම ගන්න ඕනේ. සාස්වත උච්ඡේද දිට්ටි දෙකම එකිනෙකා අඹන් තම්බන්න. ඒක සෙල්ලන්නේ. ඒක සෙල්ලන්නේ. ඒක අපි මෙහින් මේ මේ වදාගත්ත දේ, හදාගත්ත දේ පොහොරට ගන්නවා. කරන්න බෑ. කරන්න බෑ කියලා කියන එක වැරදි. කරන්න පුළුවන් මතදාරින්න බෑ. රූපෙත් හොඳයි අරූපෙත් ධම්ම හොඳයි කියලත් ඇයි තාත්තා හොඳයි කියලත් ඇයි ඒ නිසා නංගියේ මල්ලියේ වාසමේ දෙන්නම හොඳේ කියා. ඒතර පුසන් කියන්නේ යත්ත පාවෝත තේජෝද පටවි ආපෝ නකාදති එත්ත දීගං දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං. එතන දිග කෙටි රළු සියුම් සුභාසුභ නැහැ. ඒකත් හොඳයි මේක ඒක යන්නේත් මගේ නෙවෙයි. දැන් මෙකැනිසම් එක යන්නේ මගේ නෙවෙයි. රූපෙන් අරූපෙට යනවා අරූපෙන් රූපෙට යනවා මේක දිහා බලාගෙන ඉන්නවා ඇස් නැත්තේ වාගේ. ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ. කන් ඇත්තේ බීරෙක් වාගේ. ඥානෙ ඇත්තේ මැට්ටෙක් වාගේ. පණ ඇත්තේ පන්නතියෙක් වාගේ. ඒතර ඉතින් මැරිලානේ දැන් මාව මරලා. මාව අසක්කාය වේ. තණ්හාමාන දිටි දැක දැක මැරෙනවා දැන්. මේ ඉස්සර ජවනිකා වෙනවා ලස්සනට පේනවා. රූපෙට එනවා අරූපෙට රූපේ එනකොට අරූපෙ පිටිපස්සට අරූපේ එනකොට රූපෙ පිටිපස්සට මේ දෙකේ දෙන්නම ඉන්න කොයි වෙලාවෙ පුත්තජනයගෙත් ඉන්නවා පුතඥය ළඟ බුක් කීපින් නැහැ. මේ යෝගාවචරය දිගට ගිහිල්ලා ගිහිල්ලා යට සෑහෙන බුක් කීපින් රෙකෝඩ් එකක් තියෙනවා. ගුරුසු අති නැති බව තියෙනවා. සියුම් ඇති නැති බව තියෙනවා. අති සූක්ෂම ඇති නැති බව තියෙනවා. බුදුහාම අති සූක්ෂම ඇති නැතිකමේදී විතරයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන මන්ත්‍රය ජප කරන්න පුළුවන්. ඉන් එපිට කරන්න ගියොත් දුවන බයිසිකලයට ස්පෝක් අතර පොඩ්ඩක් දැම්මා වගේ. බ්‍රේක් වලින් නෙවෙයි නතර වෙන්නේ. ඒකට හොම්බකට රිවර්ට් වෙනවා. ඉතරයි වැටෙනවා. බාහිර උඩින් ගිල වැටෙනවා. මේක පොඩ්ඩක් බ්‍රේක් කරපන්. බ්‍රේක් කරලා රූපේ අරූපේ දෙක තඩමාරු වෙන්න ඇරලා ඒ තඩමාරු වෙන වෙලාවේදී මේ රූපේ තිබුණත් මේක සංඥාවක් විතරනේ වෙලාවේ. අනපනිය ආවට මේ දෙයන්නාසි පැටි පිටක් කරන ෆුහ් ගාලා පණ දුන්නා වගේ එකක් නෙවෙයි නේද තියෙන්නේ. නැති දෙයින් ඇති දෙයක් ආවා. ඊට පස්සේ මේ ඇති දෙයින් නැති දෙයට යන ওই දෙක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආණ්ඩුවට විඥාණයට කියන්නේ ඔබ ස්ප්ලිට් ඇන්ඩ් රූල් එක කරන්න ඉන්න එපා මෙතන දැන්. තියනවට සාපේක්ෂව නැහැ කියන එක හොඳයි කියන්නත් එපා. නැහැට තමයි තියනවා ඔබ දෙකටම කරවන හිටපන්. ඔබ විනිශ්චය ඕනේ නැහැ. සීතාවෙනි ඔබ පතිවත රැකි බව. ඔබ දුරූපී බව. ධනිමේ මමත් ඔබ දත යුතු ඒ බව. උඹේ තේනේ හත මට ඕනෑ නැති බව. අහලා නැද්ද ඉතින්? උඹ සිනියකට මට ඕනේ නැහැ. උඹ විනිශ්චයක් මට ඕනේ නැහැ. සුවිතාවනි ඔබ හැඩරුව ඇති බව. දිවිහිමියෙන් පතිවත සුරකින්න බව. දනිමි මමත්. නමුත් ඔබ දැනගනින් ඔබ දත යුතුය බව උඹේ සෙනෙහස මට ඕනේ නැහැ. උඹේ විනිශ්චය ඕනේ නැහැ. ඔබට ඕන නම් ජූරි සාකච්ඡාවේ වාඩි වෙලා බෙන්ච් එකේ වාඩි වෙන්න ඉපාද. තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. මම මෙතෙක් කළා තැලා තියෙන දේවල් එක බලනකොට මේ අලියක්කට ඉන්දියාපේ වගේ. ඕකක් දෙයක්ද? බුදුහාම එතෙන් දෙනකන් ඇවිල්ලා ඒක ගහන්නේ ඒක ගහන්නේ තර්කෙමයි ගන්න. භාවනාවේ නෙවෙයි ගන්න. අනුමාන ඥාණයෙන් ගන්න එතනදී. ඒ ගහන්නේ ණය විපස්සනාවෙන් ගන්න එතනදී. ඉතින් මොකද මේක භාවනාවෙන් කියන්නේ? භාවනාවෙන් කරෙන්නේ නැහැ. හපල හපල හපල හපේ යල්ල විසිකොල්ල දාන. අපි විසිකරන්නේ තර්කේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඉතින් අපේ කට්ටිය ඉඳගත්ත ගමන් කියනවා ආත්ම වාසස් ප්‍රසාසි මගේ නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ. ඒක ද්වේෂේ. අතන ද්වේෂය නෙවෙයි. අතන ඉතින් ගහන්න ඉතින් ගිහිල්ලා ඉතින් එතෙදි කන්ඩිෂනින් එකක් තියෙනවා ඇත්තටම. බ්‍රේන් වොෂ් එකක් තියෙනවා. ඒක ඒක චින්තාමය. ඒක ණය විපස්සනා. ඒක අන්වේ ඥාන. ඒක ආකාර පරිවිතක්කය. ඉතින් එතෙන් යනකම්මත් ඒක යන්න ඕනේ. එතෙන් යනකම් විපස්සනා කියලා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා විඥාණයට කියන කරුණා කරලා එන්න එපා. මිනිසෙට එන්න එපා. හිතියම මොකෝ මට නැතුවම මොකෝ. ඔබ පැත්තට යන්න. ඇති නැති ඵලයක් මට මොකද වෙන්නේ? ඒකටවත් ඉන්න බැරුව යනවා ඔය ආදර්ශයෙන් බැලුවොත්. ඒ කියන්නේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඇති නැති අතර වෙනසක් නැහැ. ඒ දෙක දෙකක් කියලා විඥානේ ගත්ත ගමන් ඒ දෙක ලෝක දෙකක් වෙනවා. හරිය බරක් වෙනවා. විඥානේ තෙන්දි පච කරන්න ඕනේ. විඥානය උපරුජ්ජනය කරන්න ඕනේ. විඥානය අහෝසි කරන්න ඕනේ. අපි කරන්න දෙන්නේ මගේ මන්ටි අරයට වැඩිය හොඳයි කියලා හුවා දක්වන්න හදන එක නේ. ඒකනේ පෘථජනකම කියන්නේ. ඒක කියනවා මන්ට හිලි කරන එක විඥානයේ හැටි. ඒකේ දෝෂයක් නැහැ. එයා යෝජනා කරලා කවුරුත් ඉෂ්ට කරන්නේ නැහැ. විඥානේ යෝජනා කරනවා අනේ රූපේ හොඳයි අරූපෙට වැඩිය. අරූපේ හොඳයි රූපෙට හොඳයි ප්‍රශ්නේ නැහැ. කවුද ඒක දිනු සෙට් කරන්නේ? එතකොට විඥානේ නිකන් අපේ නිකන් මානසිකාරේ කැමැත්ත වෙන මේකට ඡන්ද දෙනවාද කියලා. ඒක ඒකල් විඥානේ හිටිය උඩ ඉඳගෙන අර කරපම් මේ කරපම් විධානය. දැන් එයා බලු තත්ත්වයටපත් වෙලා එහෙම කරලා තියාගෙන ඉන්නවා. පරිණිර්වාණයට යනකම් මේක සව්පදිශේෂ නිර්වාණය. නිරුපදිශේෂ නැහැ. නිරුපදි වෙන්නේ එහෙම හිතකින් මැරලා යනවා. තිබ්බහමකෝ නැතුවහමකෝ. ඒක තමයි මේ වස්තුවට දෙන්න පුළුවන් අන්තිම නිග්‍රහය ඉතරයි. පිටියහමකෝ මට නැතුවහමකෝ. Taman සේවකයෙක්ගෙන් වැඩ ගන්නවා නම් එතන ඉන්න ඕනේ බං ස්වාමියා නැත්තම් කොහොමද කරන්නේ සේවකයා ඇවිල්ලා නිදි දාන්න આવුත් කොහොමද කරන්නේ අද ඉන්නේ එකම නායකයෙක් අස්සේ ඔක්කොමලා සේවකයෝ අද මොකද අද කියනවා මේ ඉස්කෝලේ උගන්වනකොට ශිෂ්‍යයන්ගේ කැමැත්ත ගන්න ගුරුවරු නටන යුගයක් අද තියෙනවා ශිෂ්‍යයෝ කැමති වුණ නැත්නම් ගුරුවරයා ඉස්සර වගේ නෙමෙයි ඉස්සර එන්නේ ගුරුවරයා තිබුණා මේක ඒ වගේ විඥානේ නටනකොට අර ගියාම හිටිය හැමකෝ මට නැතුව හැමක මොන තීන්දුව ගත්තාම මට මොකෝ මේ ඔක්කොම සංඥා. මේ ඔක්කොම මිරිඟුවක්. හීනයක්. ලීලාවක්. ඉතින් එනකන් නැතුව කිව්වොත් අපි ඒ තර්කේ පරාජය කරනවා. තරගේ පච වෙනවා. මෙතෙන් යනකම ගෙනියන්න ඕනේ. ඒ නිසා දැන් මම මේ ප්‍රශ්නේ අහුවොත් මොකක්ද දොස්තර මහත්තයා දෙන උත්තරේ? අයියෙන් කියන්න ඕනේ. මම දොස්තර මහත්තයා ආයෙ ප්‍රශ්නේ අහනවා. කෙනෙක් භාවනා කරලා ගිහිල්ලා හිතන්නේ යනවා. එතකොට හිතලා හෝ හිතිලා හෝ ඉබේ හරි ආනපාන එනවා. ආවට මොකද ආයෙත් හිතන්න යනවා. මේ தත්තර ගිය කෙනාගේ ඉදිරිය ප්‍රතිපදාව කුමක් විය යුතුද? මානසික ආහාරපතේ කුමක් විය යුතුද කියලා දැන් බරපතල වැඩ ඇතුව සිරතඳුන් දෙනවා. ඇත්ත නොකියුවොත් කසෙන් ගහනවා පේන තුරා හඳේ ආවාට. <laughs> මම ඒක ප්‍රශ්න කරන්නේ මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හරි ඒකට මොකද්ද Tamange මේ මේ මේ එල්ලේ මානසිකාරේ. ඒකට කියන්නේ මොකද්ද? ඒ යෝගාවචරය මොන මොකක් මොකක් පදනම් කරනද මෙහෙම බලාගෙන ඉන්නේ නොදැක්ක දැක්කා වගේ නෑහුණ ඇහුණා වගේ බලාගෙන ඉන්නේ මොන එල්ලේකින්ද? මොන දෘෂ්ටියකින්ද? මොන සංකල්පනාවකින්ද? මොනද සම්මාදිට්ඨිය මොකද්ද සංකල්ප සම්මා සංකප්පේ තියෙන්නේ? කවුරු හරි කට දාන්න කැමතිද? සම්මා දිට්ඨිය කියන්නේ මගේ නෝයි කියලා ඒවා මගේ නෝයි කියලා ඒ දිහා බලන් ඉන්නේ. ඔව් ඒ ඒ කියන්නේ සම්මා දිට්ඨිය උතින් දැනගන් තිබුණ නැහැ කියලා පිළිගන්නේ. උතින් දැනගන් තිබුණේ රූපේ නැති කරන්නේ සම්මා දිට්ඨිය තිබුණේ. දැන් සම්මා දිට්ඨිය රිෆයින්ඩ් වෙනවා. සම්මා දිට්ඨිය රිෆයින් වෙනවා. තුබේ ඇතත් එකත් නැතත් එකයි කියන මට්ටමට. ඒ නිසා අර ඉස්සෙල්ලා නැති කිරීම සඳහානේ අපි භාවනා උපදෙස් දෙන්නේ. අරමුණ දිහා බලන ඉඳලා ගෙවම් කරන මට්ටමට ඒක නාස්තික වැඩන්නේ. එතකොට සම්මාදිට්ඨිය වෙන්නේ රූපේ නැති තැනට යන්නේ ඒක. දැන් නැති වෙලා යා කියලා අහන දැන් ඇති වෙනව නැති වෙනව දෙකම තියෙන. ඒක කියනවා දිට්ඨිය වෙනස් කරගන්න. ඇති උනත් නැති උනත් දාත්තවන්ට කියනවා වගේ වාක්‍යනක බලාන ඉන්නවා. ඉතින් මේකට තව සම්මා දිට්ඨිය වෙනකොට සම්මා සංකප්පේ තවත් මොනවද කාටට දෙන්න පුළුවන් දෙයකට අපේ තියෙන බුදුජානක අපිට දෙලා තියෙන tools උපක්‍රම සම්මා සතිය ඒකට බේස් වෙලා ඉවරයි. සමාසත්‍යට එහා ගිහිලා දැන් තියෙන්නේ අපි. නික්කම්මේ කියන එකත් ගන්න පුළුවන්. නික්කම්මේ කියලා කියන්නේ හුඟක් වෙලාවට අපි නැතිවෙන තැනට යනකම් රූපේ ගෙවන් කිරීම තමයි නික්කම්මේ වෙන්නේ. දැන් අරූපෙත් නික්කම්මේ වෙනවා. නෑ දෙකම අවස්ථා දෙකම අතහැරලා. දෙකම අතහැරලත් බෑ. දෙකම ඇස් බැල්මේ තියාගෙන ඉන්නත් ඕන. එනකොට ඒක දැනගන්න ඉස්සන අපි වෙනකොට ඉස්සන බව දැනගන්න. ඒකට අපි කියනවා සූදානම් වෙලා යනවා කියලා. මේ දෙකම ප්‍රශ්න කරන එකක් නෙවෙයි උත්තරයක් කියලා දැනගන්න. ඒක ලොකු සංහසේ දීපු උත්තරේ තමයි මේක ලෑස්තිලා යනවා. ඒකත් ටූල් එකක්. තවත් ටූල් එකක් අපිට දෙක තුනක් තියෙනවා. අපි මේ වෙලාවේ මතක් කරගත්තොත් ඒක රිෆයින් වෙන එක තමයි මේ මහානකමෙන් අපේ සිද්ධ වෙන්නේ. භාවනා කිරීමේ මොනවද වෙන බුදුහාමුදුර අපිට දීලා තියෙන tools. එකක් තමයි ලෑස්තිලා යනවා. එකක් නික්කම සංකල්පය. එකක් මේ සම්මාදිට්ඨිය කියන එක අපි ළඟ තියෙන එක හොඳ එක නෙවෙයි. තව රිෆයින් වෙන්න ඕන. මෙන්න සම්මාදිට්ඨියත් පරි මේ ඔබ්ජෙක්ටිව්ස් වෙනස් වෙනවා. ඉන්දෙන්ට ඒක සුද්ධ වෙනවා. අපි දැනටත් ඉන්නේ යම් ප්‍රමාණයක මිත්‍යා දිට්ඨිය කියලා පිළිගන්න ප්‍රශ්නේ නැහැ. මොකද ඒක කරන්නේ සම්මා මිත්‍යා දිට්ඨිය සාති කරන්න වෙන්නේ හදන්නේ. ඒකට සාපේක්ෂව සම්මා දිට්ඨිය යන්නනේ හදන්නේ. ඒ නිසා කවුරු මට බැන්නත් මේ කට්ටිය මට බැන කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මම මෙතෙක් කල් හිටපේක වැරදි. මං යනවා අලුත් එකට. යන්නේ මොකටද? වඩා හොඳ නින්දා. ඉතින් උඹ මෙච්චර කල් එහෙනම් කිය රූපේ නැති කරන්නේ කොහොඳයි කියලා. ඕ එහෙම කිව්වා තමයි. ඉතින් උඹ චපලයි. ඕ උඹට චපලයි. මට උඹට උත්තර බඳින්න වෙලා නැහැ. මට ඕනේ මගේ ලිබරේෂන්. පුළුවන් නම් මාව ෆලෝ කරපන්. කලකිරුණා කියලා මට ගණන් නැහැ. මම මෙතෙන් ගියාට පස්සේ දිනුරට හැරපියා යන රජ කුසේ. Taman දිනපු මේ විවේකියත් හැරපියා යන. මේ තව ටූල්ස් මොනවද තියෙන කියලා මම මේ සාකච්ඡා උණුසුම් කරන්න ඕන නිසා යහන්නේ. හැබැයි ඒක ඔය අපිව කියන එක ආරම්භයේදී සතිපාසල එහෙම කියලා දෙන්න ගියොත් සුම්මත ඉවරයි. කිසිම විදියකට මේක දියත් කරන්න හම්බෙන්නේ නැහැ. පොඩි ළමයෙකුට එහෙම ඕවටික් කියලා දෙන්න කිව්වොත් එහෙම <laughs> පරිස්සම් වෙන්නේ. පොඩි උන්ට හයි ප්‍රෝටීන් කැම දෙන්න යන්න එපා. එතෙන්ට ආවට පස්සේ තමයි ආහාර දෙන්න තියෙන්නේ. ඒ නිසා මම කියන්න හදන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඕන ඕකට තමයි. ඇති උනාය නැති උනාය කියලා අපි කියන්නේ අපිට දැන් මේ ලෝකේ සාමාන්‍ය බලන භාවනා කරන කිව්වොත් සැපයි දුකයි දෙකටම සමවියන් කියනකොට පිස්සු කියලා කියනවනේ. යසට අයසට දෙකට සමවියන් කියනකොට පිස්සු කියලා කියනවනේ. ජය පරාජය දෙකට සම වෙන්න කියනකොට බුදුහාමුදුරුවෝ මේ උරුමරොන්දන් කියලා හිතනවනේ. දැන් මෙතන ගියාට පස්සේ බාර ගන්න වෙනවනේ. මෙතෙක් ලැබිච්ච ජය තමයි හිස්තන. පරාජය තමයි රූපේ. දැන් ජය පරාජය දෙකටම සම කරලා තලකනවා. ඉතල රූපේට මනාප වුණා ආරූපේට අකමැති වුණා නැත්නම් රූපේට අමනාප වුණා මේ දැන් මනාපමනාප දෙකම තියෙනවා රූපේ තිබුණත් ඒකට හිත චපල නැහනේ සීසෝ එකේ කොන් දෙකේ නෙවෙයි ඉන්නේ දැන් මෙතන ඉන්නේ මේක තියෙන්නේ අවිද්‍යාව උඩ කියලා බුදුහාමුදුරු කියනවා. අපි දැන් දෙපැත්තේ හිටපො හිත අන්ත දෙකේ හිටපො හිත දැන් පුළුවන් තරම් මැදට ගෙනල්ලා තියෙන පොඩ්ඩක් එහෙම වෙනවා. ආනපාන එනවා යනවා. හිස්තනත් ඊට සාපේක්ෂව එනවා නේද? ඒතකොට මෙහෙම ඉන්නකොට අර තරංග ආයාමයේමනේ ඒ කාලෙම නෙගන්නේ මේක පොඩි වෙනසක් ඇති වෙන්නේ. එතෙන් ගියාට පස්සේ විතරයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන එක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට බැලුවොත් දැන් මොකද හිටලා තියෙන්නේ කියලා? ඒක හිටලා තියෙන්නේ නිත්‍ය අවිද්‍යාව උඩ. මම මෙච්චර අවිද්‍යාවක ඉඳලා තියෙන කියලා තේරෙනවා. ඒ අවිද්‍යාව හිටලා තියෙන විද්‍යාව උඩ. මම මෙච්චර මොඩයි කියලා තේරෙනවා එදාට. අපි මෙතෙක් සම්මාදිට්ඨිය භාවනා කරන අපිට හොඳ සම්මාදිට්ඨියක් තියෙනවා. අරයට නැති විදිහට මට ආනමන සියුම් කරන්නත් පුළුවන් කියලා අයියා වෙලා හිටියනේ. දැන් තියෙනවා ඒත් අවිද්‍යාව. ඒත් විඥානයේක දෙපිටක් කරන්න හේතු කරන දේ. දැන් විඥාණයට බම්බු ගන්න ඇරලා. අපි කියනවා අනේ මම මෙච්චර මැට්ටෙක්. හැබැයි මැට්ටිකුත් නෑ මම අලුත් දෙල්ලකම තියෙනවා. ඒක චපලකම කියලා ලෝකයා කියන්නේ චපලනේ. කෙලස් අපිට ගහන්නේ ගරිල්ලා ෆයිට් එකක් නා අපි කෙලස් වලටත් දෙන්න ඕනේ ගරිල්ලා ෆයිට් එකක්. කෙලස් දෙන්න අපිට කන්වෙන්ෂනල් ෆයිට් එකක් නෙවෙයි. කන්වෙන්ෂනල් ෆයිට් එක තමයි සීලෙන් කඩන්නේ. සමාධියෙන් කඩන්නේ ඔත්තු බැල්ල කරනවා. විඥානයේදී ගහන ගහන ගරිල්ලා ක්‍රමයට ගහනවා. ඒ නිසා කෙලස් වලට විතරක් අනුකම්පා කරන්න. වෙන ඕන කෙනෙකුට අනුකම්පා කරන්න. අපි දැන් කරන්නේ කෙලස් වලටත් අනුකම්පා කරනවා පව් අපා. සෝරි අප්පා. තියා හිමීට නිකන් හොරෙක් තමන්ගේ පුතා කියලා වරදව ගත්ත තේරුම් ගත්ත මනුස්සයර කරන දඬුවම කරනවා. අපි ওই හිමීට අනුකම්පා කරන්නේ අපේ මති මතාන්තරවලට. අපේ අවිද්‍යාවට. අපි සාමූහිකව එකතු වෙලා ප්‍රසිද්ධ කරමු මම ඊයේදා හිම කිව්වා තමයි. නමුත් මම දැන් කියනවා දිනුවලට හැරපියා යන රජෙකුසේ මම මේ උපයා ගන්නලද හිස්තනක් මම නෙවෙයි දාලා යන්නේ දාලා යන්න උනොත් ඒකත් ජයසිරි මම. අවසරයි අර හොරෙක් වීම හෝ හොරෙක් නොවීම කියන එක අපි ඊට ඇතුල් වෙනකොට හොරා කියන අඳුර ගන්නවා. ඊට ඇතුල් වෙනකොට හොරා හෝ හොරා නොවන කියන දෙකම එකම කාරණානේ. හොරා හොරා වුණොත් නේ හරා දුක දුක වේදනාවක් නේ. හොරා නොවුනොත් සුඛ වේදනාවක් නේ. දෙකම එකයිනේ. නෑ ඒ හොරත් වෙනස් වෙනවා. ඔය කියන එකට දැන් මම හොරෙක් කෙන බව දැනගෙන මෙයා මෙයා එනවා මගේ පැත්තේ මේ මම සංස්ථාවේ ආමසු කෙනෙක් ස්වාමීන් වහන්සේ කියාගෙන එනවා හැන්දෑවිලා. මම දන්නවා මේ යකා මේ සිවුරු ඇරලා ඉන්න ගොරෙක් කියලා. මම ඊට ඉන්නේ ප්‍රශ්න නැහැ අපි දවස් තුනකට ඔයාලට නේවාසිකව දෙනවා කවුරුවවත් මම හොරාට උනක් දෙනවනේ කියලා මෙයාට කියලා ගත්තොත්. හරි මෙයාට කියලා ගන්නවා අයිසන් සංස්ථාව කියන්න ඕනේ නැහැ. හොරෙක් ආවත් මම දවස් තුන දෙනවා ඉන්න. මූ දන්නවනේ දැන් ඉතින් මොකාට එනවද දන්නේ නැහැ කියලා. ඒ රජ කෙනෙකුට කවි ඉගෙන ගන්න ඕන උනා. උට කවි පාඩම් හිටින්නේ නැතිලු. ඉතින් එක කවි කාර්යයක් කියලා කියනකොට ඒක කවිපදයක් කරගල ගගා එනවා මම නොදනින්දෝ රජුර සක්මන් කරන ගමන් ඒකම හතර සැරයක් කියනවා කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කියනකොට රජුරගේ මේ ඉසබාන එක කරගල ගන්නවලු කරගල ගන්න කියන දලිපිය ගන්නවා දැලිපේ ගහ රජුණන්සි ගාලු දැන් අපි ඉස්බාන් දවසේ ගියා. ඉතින් රජුරෝ කියනවලු කරගල ගගා එන වාම හොන්නොදන්නේ ඌට ටිප් එකක් දීලා තිනවා මහයම තිබෙල්ල කප්පන් කියලා. රජුරෝ ලෝපාත් කරලා පස්සේ බෙල්ල කප්පන් කියලා. මූ එන්නේ ඒකට ඉතින් පුරුදු කරගෙන යන්නේ. ඉතින් රජුරෝ කියනවා කරගල ගගා එන වාම නොදනින්දෝ කරගල මූට හිතුණා දැන් රජුරන්ට ටිප් එක ගිහිල්ලා වගේ. ඌ ඇඳලා කිනා දෙවියන් ආශ මගේ පණ බේරන්න අනේ ගත්තකම් අයියකෝ නෑ මට අහවලා මෙච්චර ගාණක් දුන්න ඔලුව පාත් කරලා පස්සේ කපන්න කියලා. ඔබ වහන්සේ මේ කවිය කියනකොට මට හිතුණා අහු වෙලා කියලා. ඒක හොරා හොරා නෙවෙනවා බවටපත් වෙනවා. හොරාට කියන්නේ හොරෙක් ආවත් දවස් තුනක් දෙනවා අපි. ප්‍රශ්නේ නෑ. ඒක අපි නෑදෑයි කියලා රවට්ට ගන්න නෙවෙයිනේ. ඒ නිසා අපි ළඟට එන හැම කෙනෙක්ම මිනිමරුවේ. කාමේ රූප ධර්ම කියන්නේ මිනිමරුවේ. වේදනාව කියන්නේ හොරේ. හොරා හොරක් නොවන බවටපත් වෙන්නේ ඌට කියන්න ඕනේ මචං ආඹ හොරා වුණත් ඔබ මේ සංස්ථාවේ නැත්තම් මගේ නිවුස් නැති උච්චර තමයි මට කරන්න තියෙන්නේ. මේක මේ ආගන්තුක කුටියක් තියෙනවා. ගිහිල්ලා වතුර තියනවාද බලපන් මේ ටික ඊට මම ප්‍රශ්නේ නැහැ. ඌට කියන්න ඕනේ. ඔබ හොරා වුණත් නැදෑ වුණත් උච්චර තමයි දෙන්න ගන්න තියෙන්නේ. ඒක මම බුදුහාමුදුර අපිට කියලා තියෙනවා කවුරුවත් ආගන්තුක සත්කාර දෙන්න කියලා. මේ හොරා උඹ ඉන්නක බලද්දි කිව්වොත් එහෙම අවුනා. නෑ හොයා නෑ ඩයලා කියලා බාරගත්තොත් ඒ නෑ කියන්න ඕනේ ඔබ මොකා වුණත් මට මෙතන තියෙන්නේ මේ දොරටුපාලගේ වැඩේ. ඉච්චරයි. මම මේ මේ අධිකාරී ශක්තියක් මෙතන මොකුත් නෑ මම ඉන්නේ මේ දොරටුවේ. ඇතුළට යන ප්‍රශ්නයක් නෑ. මෙතන මුගේ කුකුසක් එනවනේ දැන් මෙයා කමාව දැනගෙන මේ කතා කරන්නේ කියලා. ඔය අපි ළඟට එන හැම ස්තුති ප්‍රශංසා ලාභ සත්කාර හැම එකක්ම කාගේද එජෙන්ඩා එකක්. එකකත් ප්‍රතික්ෂේප කරන්න එපා. යාට කියන්නේ මේ ලාභයට සත්කාරයටයි අලාභයටයි ඔක්කොටම මම බලන්න හදන එක විදිහට. ඔය ලාභ සත්කාර කියලාවත් ඔයා මට කරදර කරනවාද මම නොකරන්නේ. ඉතින් මම මෙතන දුරට බලන්නේ. මට තියෙන්නේ ඇතුළට යන්න තියෙන එකයි කියලා කියලා දෙන්න ඕනේ. කියන්න ඕනේ නැහැ හැරෙනකොට තේරෙනවා. අර කරගලේ ඒ කතාව සංසාරා ගත්තේසි ගත්තේසි කිංකාරණං ගත්තේසි අහම් පිජානං අහම් පිජානං කියන එක ඔකමයි යන්නේ. ගත්තේසි ගත්තේසි අර මේ රජතුමා අර කවුද කරන්න බැහැ. ඇයි එයා ඊට ඉස්සෙල්ලා මේ එක තැනක මට හරියටම මතක් වෙලා ඉන්නේ නැහැ. කලපිලා එයා ඉගෙන ගන්න ගිහින් ඉවරලා ඒ ගුරා හිටපු හොඳම ගෝලයා. හැබැයි ඉගෙන ගන්න බෑ. තමයි ඊට පස්සේ මන්ත්‍රයක් එයාට උගන්වනවායි මන්ත්‍රය තමයි ගට්ටේසි ගට්ටේසි කිංකාරණං ගට්ටේසි හම්පි ජානමි හම්පි ජානමි. ඊට පස්සේ ඒ සංසර මතක් කළා නැති දන්න ඊට පස්සේ ඒ රජතුමා එක දවසක් යවනවා හොරුවන් ගන්න පිරිසක්. ඊට පස්සේ මෙයා මන්ත්‍රේ පාඩම් කරගෙන ඉන්නවා ඒ ගමේ. කියන මේ ගාථාව ඊට පස්සේ ඒ හොරු මේ මේ කියන්නේ ගැට්ටේසි ගැට්ටේසි කිංකාරණම් ගැට්ටේසි හම්පි ජානම් හම්පි ජානම් මේක ඇහුණ ගමන්ම හොරු දුවනවා හොරු එන්නේ මංකොල ගන්න හැබැයි මේ කාරණේ මතක් කර කර ඉන්නකොට හොරු දුවනවා ඊට පස්සේ හොරු දෝලේ වෙරලා මේ මේ රජතුමා ඊට පස්සේ කොහමරි රජතුමා මෙයා ගෙන්න ගන්න හොරු මොකද වෙලා මංකොල කන්න ගිහිල්ලා හොරු මංකොල කන්නේ නැහැනේ ඊට පස්සේ මොකද කියලා කාරණේ දැනගත්තා මෙන්න මෙහෙමයි මේ අගුරුතුමාගේ ගෝලේ කැවිල්ල මෙන්න මේ වීදියේ මෙන්න මෙතන යා මේ ගාථාව කීක ඉන්නකොට මේ කාරණේ මතක් කරගෙන ඉන්නකොට ඒක ඇහිලා තමයි හොරු මංකොල කන්නේ නැත්තේ ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඉවරලා රජතුමා කොහමරි මෙයා ගෙන්න ගන්න මොකද්ද කිව්ව කාරණේ කියලා අහනවා. ඊට පස්සේ මේ ගාථාව මෙයාට උගන්වනවා. ඊට පස්සේ කරන බෑ මෙයාට ඒ ඇමති මණ්ඩලයේ සාකච්ඡා කළා රජතුමා හෙටම හරන්න කියලා. ඊට පස්සේ දැන් මෙයාගෙන් මේ ගාථාව අහගන්නවා රජතුමා. ඊට පස්සේ රජතුමා මේක පාඩම් කරගෙන දිනවා. කරන බෑ මෙයා ඉන්නේ මෙයා මරන්න. හැබැයි ඊට පස්සේ ගත්තේසි ගත්තේසි කිංකාරණම් ගත්තේසි යහම්පි ඥානම් යහම්පි ඥානම් මේ කියන්නේ කාරණේ මම දන්නවා මොකද ගැටෙන්නේ මොකද ගැටෙන්නේ ගැටෙන කියන්නේ පීය ගන්නෙ මොකටද ඒ මනසට තේරෙන්නේ එහෙමයි පීය මදිනවා පීය මදිනවා මම දන්නවා හැබැයි මම දන්නවා මොකටද ඔය මදින්නේ කියලා අජුරුව මෙයා කතා කරන්නේ පී ගෑමනක් කතා කරන්නේ ගැටුමක් ගැන කරන්න බෑනේ ඒක බඩ බොක්ක දානවා. දැන් රජ්ජුරුව මේක දැනගත්තට පස්සේ දැන් රජ්ජුරුව කරන්නේ මේ මරන්න එන මාසේ අනිවාර්යෙන් බිල්ල ගන්න. අනේ මට පණ දෙන්න දෙවියන් වහන්සේ මම ඉතින් නොදැන කර සමාවට ගත්තා. මොකද යකෝ? එතකොට කියනවා මම හැමතුමා මට ටිප් එක දීලා තියෙනවා බිල්ල පාත් කරුවස් එක කපන්න. ඉතින් ඔබතුමා දැන් මේ කියපු ගාතාවෙන් මම දැනගත්ත දැනේ රජුනේ ඒතකොට කියන්නේ ගාතාව කිව්වේ ඕකට කියලා. ඒ කරවන ඌට සමාව දීලා මහේමතිය ගෙන්න ගන්න. අපිට බෑනේ අපි මේ ඒක කර්ණවැමියා මරනවා. ඒතර මහයමෙතෙන් නිදහස්. නෑ කර්ණවැමියා අල්ලන්න ඕනේ. කර්ණවැමියා අල්ලන්නේ නිකන් ගාතාව ගීකේ ඉන්න එක විතරයි තියෙන්නේ. අම්මා හොඳයි කිව්වත් ඇදී තාත්තා හොඳයි කිව්වත් ඇදී විහානංගේ මල්ලිය පාසෙවි දෙන්නම හොඳයි කියා කියලා රූපාවත් බලනවා අරූපාවත් බලනවා. ඒකට ඒ කට්ටය එන්නේ බොඩේ බඩේ බිජු තියාගන්නනේ. නිසද්දව බලහන්ජිල විතර පෙන්වන්න බැරි දෙයක් නෑ ඌට. ප්‍රතික්‍රියා කරුවොත් ඌ දන්නව කරන්න ඕනේ. ප්‍රතික්‍රියා නොකර සිටීම කොහොමනක්වත් උත්තුකාරයට දරන්න බෑ. එනිසා මේ ඔක්කොම උත්තුකාරයෝ කියලා හිතාගන්න. වට කරගෙන ඔක්කොම ඔත්තුකාරය මට හොඳට මතක අවුරුදු 3ක් ඥානාරාම ශාන්ති ගාව ඉන්නකොට බැලියෝ ඔත්තු බලන එක විතරයි මම කිව්වේ. මේ මිනිහා මේ බොරුද කරන්නේ. අවුරුදු 88ක් වෙච්ච මිනිස්සයා මේ ලෝකයාට කර්මස්ථානාචාරී කියාගෙන බොරුවක්ද කරන්නේ. මම හොරමුත් බලනවා, ප්‍රසිද්ධියත් බලනවා, වතත් සපේනවා. හැබැයි නිරීක්ෂණය ඉවර නැහැ. හැම තැනදීම බලන්නේ ස්පයින්. ඒ නිසා මේ මේ යෝගා ගණන මේ කවුද මේ මට මතක නෑ ඔහුගේ නම. ඌ කියලා තිනවා මගේ හැම ශිෂ්‍යයෙක්ම ඔත්තුකාරයි. ඒ නිසා මම ශිෂ්‍යයන් ඉදිරියට පුළුවන් තරම් හරියටම පූර්ණ තරිත රංගපාන. ඒ රංගපාන කියන්නේ මට ඒක ලොකු දර්ශකයක්. හැම කෙනෙක්ම ඉන්න ඔත්තු බලන්න. ඒක නැචරලි යෝග ශාස්ත්‍රයේ හින්දු ශාස්ත්‍රයේ හොඳටම දන්න දෙයක්. හැම ශිෂ්‍යයෙක්ම ඔත්තුකාරයෙක්. ස්පයි. ඉතින් ඒ ශිෂ්‍ය පිරිසක් ඉන්න ගියාම එයා ගුරුවරයා වෙනවා නෙවෙයි නෑ. කට්ටියම එකතුලා වැඩේ කරලා දෙනවනේ. ඉතින් අපි අර පුළුවන් තරම් බලනවා. ඒ නිසා නිකන් ඉන්න බෑ. ගෝලියෝ ටිකක් හදාගෙන ඉන්න. නැතුව බෑ මේ ගමනේ අනිතර ගෝලියෝ නිතරම බලාගෙන ඉන්නවා. පොඩ්ඩ වර්ධිනකොට ගන්න. ඒක දෙයියන් රත් කරන්න බෑ. ඊට ඉතින් ගෝලයට ගහන්න යන්න ඕනේ. ඕක නෑ හරි හරි. මොකද ඥානන්ද සාන්ද කියනවා මම හැදෙන්නේ මම ගෝලුවේ හැදුණා නෙවෙයි මම ගෝලෙන්ගෙන් හැදෙන්නේ. පණ්ඩේ මේ මේ මහසිසඩෝ කියනවා ගෝලුවේ ඉන්නක උපදෙස් දෙනවා. ගෝලුවේ නැති වුණොත් මට මං උපදෙස් දී ගන්නවා කියලා. මේ මේ ගමනේ යන තියෙන මේ ගැටුමත් එක්කම තමයි අපිත් එක්ක යන පිරිසක් ඉන්න ඕනේ. ඒ පිරිස මැට්ට වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ පරාවර්තනයක් කරලා පෙන්නන පිළිඹුවක් පෙන්නනවා. ප්‍රතිවේක්ෂාවක් කරලා දෙනවා. ඒක නිසා මේ ඒගොල්ලන්ගෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඒගොල්ලෝ ඇසෙන හැම එකකින්ම මාව නියෝජනය වෙනවා. ඒකයි කමඨාන් සුද්ධ කරන්නේ නැතුව සාකච්ඡාවක් නැතුව මේ ගමන යන්න බෑ. ඥානාරාම සාංශේ පුදුමාකාර පැකිලීමකින් හිටියා එදා ධර්ම සාකච්ඡාව පටන් ගන්න බෑ. හැබැයි ඥානාරාම සාංශේ දක්ෂ නැහැ ධර්ම සාකච්ඡාවේ. අභිධර්ම උගන්වන්න බෑ. ඒක අනාගතයි. ධර්ම සාකච්ඡාවේදී අභිධර්ම උගන්වන්න යනකයි මේ කියන දේ කරු කරන්න ඕනේ. ධර්මශාලාදී හරි අවංකව ඕපන් ට්‍රම් සැන්ඩෝ. ඒකෙන් බුදුන් ඉනවා. එදින බුදුන් ඉනවා. ඊට මොකද කියන්නේ ජයසත් මහත්තයා? උත්තර ලැබුණා කියලා හිතනවා. අද ගිහිල්ලා පල්ලෙහාදී කියන්න ඕන ඈ. මම ඇදලා දානවා. මොකද හැමදාම ওই ප්‍රශ්නේ අහනවා. හැමදාම අවශ්‍ය මම සමහරලාට සැරට කියනවා. සැර කියන්නේ නැහැ. ඉතින් මට තේරෙනවා මම වගේ වැට්ටෙකුට මගේ ගුරුවරු මොන තරම් දුක් ගන්නද ඕක කියලා දෙන්න මම මේ දැන් මේ කියපේක නෑ කියන. මේ රූපේ ගෙවෙනකම් භාවනා කරපන් කියලා කියන ඕකත් අතරපන් කියන. ඉතින් කියන ambiguity of civilization or the සත්‍යයේ තියෙන දෙබිඩි භාවය. සත්‍ය දෙබිඩි කවදාක සත්‍ය මේ මේ අවංක නෑ. දෙබිඩි භාවය නැතුව මේක නිවන ලබන්න බෑ. උඩට නගින්න හේතු වෙච්ච පෝල් එක, පෝල වෝල්ට් එකේ, පෝල් වෝල්ට් එකේ පෝල් එක තල්ලු කරන්න බෑ. උඩට යන්න හේතු වෙච්ච රිට තල්ලු කරන්නේ නැතුව ජම්ප් එක දාන්න බෑනේ. අන්තිමට යනකන් හිත අල්ලගනි. ඊට පස්සේ හිතටම තල්ලු කරලා පැන බණියා පැතර. ජම්පේ කට්ටිය හිත අහිය බදාන ඉන්නවා. උඩට හේතුවිච්ච හිත කියලා. ඒ නිසා අර නැති වෙච්ච හිස්තනාවට පස්සේ අනිත් මෙතෙන් දෙනකන් උදා වුණේ ආනපානනේ. හරි සෞත්තුයි. මේ වගේ වෙලාවට ආනපාන නැති වෙනවලු කියලා එයා අයියෙන් ටික හුස්ම ගන්න. නැත්නම් ඇති වෙනව නැති වෙනවා කියලා හරි ආස්වාද ප්‍රසවාස කියලා මෙනේ කරන. ඒක මේක හැම වෙලාවෙම ඇහැට කුණක් වැටෙනවා. එයාට හොඳට තේරෙනවා. හැබැයි එයා දන්නේ නැහැ ප්‍රතිපදා මොකක්ද කියලා. ඒකේ යාගේ දෝෂයක් නෙවෙයි ගුරුවරගේ දෝෂේ. බලන්න ධර්මයේ වැඩ කරන හැටි ගුරුවරයෙකුට කවදාකවත් ගෝලයක් නැතුව හැදෙන්න බෑ. ගෝලයට කවදාකවත් ගුරුවරයෙක් නැහැ දෙන්න එක්කෙනෙක්වත් ලොකු නැහැ. එක්කෙනෙක් හරි ලොකු වුණොත් ධර්මයට යනවා. අනිවාර්යයෙන්ම ඒ හේතුඵල ධර්මයේ ඉඩ දීලා කරගෙන යන්න ඕනේ. ඒකට ලස්සන දේවල් එනවා. අර හොරා ගෙට එන්නේ හොරා ජීවිත කැලුම් කාර්යය බවට පත් වෙනවා. හැබැයි අපන්නක ප්‍රතිපදාව ඉන්න ඕනේ. කදාකත් පූර්ණිකම වලට යන්න එපා. එදාට තමයි විප්ලවයක් ලෝක වෙනවා නම් වෙන්නේ. කල්ලාතු සැලසුම් සැලසුම් කළා කියන විප්ලව කියන්නේ කුණු වෙච්ච අසුචි වගේ જાතියක්. විප්ලවේ එතන එතන වෙන්නේ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා මෙහි කරන්න ඕන අවස්ථාවක් මට ඒකට පැහැදිලි කරන්න. තව සැරයක් කියන්න. ඒකට මට ලේසි මම දැන් කතා කරලා වෙහෙසිලා ඉන්න එකයි මම මේ වගේ ප්‍රශ්න අහපු එකම වෙහෙස කරන එකයි මගේ හැටි. දැන් මම දැන් මේ වෙලාවේ කියපු එක තේරෙනවද? ඒක කියන්න බෑනේ. ඒකට කොතනින්ද ප්‍රශ්න මත වෙන්නේ කියලා. දැන් මම ජාතක මාතර කියලා දෙනකොට මම කොතෙන්ද දෙයක උද්දෘත කෙරුවේ? පාවිච්චි කරන්න මෙතනයි ඕනේ කියලා ජාතක මාතෙන් ආම් මම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන මන්ත්‍රය ජප කරන්න ඕනේ කොතෙන්ට යනකම් භාවනාව ගියාට පස්සේද එතෙන්දි තමයි අපි හිතනත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මතුවෙන ආනපනෙත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඊට කලින් බෑ. ඊට කලින් දැම්මොත් එහෙම මේ අල ඉදෙන්ද ඉස්සල්ලා නැහුම් ඇදියා වගේ. තැම්බිලා නැහැ. මෙතෙන්කන් තැම්බුණාට පස්සේ තමයි ඒත් ඕනෙත් නැහැ ওই මන්තරේ. ඕනේ හිත හිතුවක් ආරම්භ. හිත කියනවා රූපේ හොඳයි කියලා. නෑ රූපෙත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. නෑ අරූපේ හොඳයි නෑ ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. මේක ඒතර උඹ ගන්න එක්කුත් නෑ ගත්තත් එකයි, කෙරුණත් එකයි. මේක මගේ දරුවෙක් නෙවෙයි. උසාවි ප්‍රතිදී ප්‍රකාශන මගේ දරුවෙක් නෙවෙයි. පුළුවන් ඔප්පු කළා වෙන්න. මගේ දරුවෙක් කිව්වට පස්සේ කිව්වොත් තමයි අපිට නඩුව දිගට යනවා. තමයි දැන් අපි දැන් ඔය ජීවිතේ තියෙන හිතන ප්‍රශ්නයක් හරි කාර්යයක් හරි ගෙදර හරි මොකක් හරි එනකොට ඒක අපි ඇඟට දාගන්නේ නැතුව එතනදී අපිට බැරිද මෙහෙ කරන්න මේක. ඒක ද්වේෂය. ඒක ද්වේෂය. ඒක දැන මොකද දෙනෙක් ඔය කොණ්ඩේ බැඳපු කට්ටිය කරන්නේ ඒක. මේකට කොණ්ඩේ කපලා තියෙනවා. ඒක ද්වේෂය කරාරිනවයි කියලා කියන්නේ. ඒ ඕන රජුරවන්න පුළුවන් ඒක කරා. රජකම කියන්නේ ඒක තමයි. ඕන කොඩප්පුලිකමක් කළා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ රජු වෙනකොට රජු විධායකනේ. අපේ විධායකම අපේ ගෑණියවත් බාර ගන්නෑ. කවුරුත් බය. ඒ නිසා අපි ඒක එතෙන් යනකම් තැඹුවාට පස්සේ තමයි මේ නීතිය. allele තැඹුණාට පස්සේ කූරෙන් ගන්න බලනකොට තේරෙන්නේ කූර බහිනවද කියලා. allele තැඹිලා නැත්තම් කූරේ දෝෂයක් නෙවෙයිනේ. අපි ඇරලා බලන හැම වෙලාවෙම තැඹිල්ල බාලා වෙනවනේ. ඒ නිසා හැම වෙලාවෙම ඇන ඇන ඇන ඇන යන්න ගියොත් එහෙම කූරෙන් ඇනලා බලන්න ගියට හරියන්නේ නැහැ. කූරෙන් ඇනලා බලන්නේ තම්ම හැම වෙලාවෙම නෙවෙයි. මොකද වැහුම් අරින හැම වෙලාවෙම අල හොදන් ගහනවා. අපි වෙලා තියෙන්නේ allele ලිපේට යන්නත් දෙයලා ගොඩ තියෙද්දිම ඇන්න බලනවා මම නෙවෙයිද මගේ නෙවෙයිද ආත්ම නෙවෙයිද කියලා. ඒව නිකන් ආගම දඩමීම කරගන්න හදන වැඩ. ඒව තමයි මූලධර්මවාදී කියන්නේ. ඒකල මෙයාට බයින මම ඔක්කොම මමගේ ආත්මය කරගන්න. මොකද මම නෙවෙයි කියපන්. එයාට <laughs> කියන්නේ එයාට වෙලා වෙනකන් එයා ඉන්න ඕනේ. එයාට ඒ වෙලාවේ ඇවිල්ලත් නොකර හිටියොත් ගුරුවරයාගේ වැරද්ද. ඒත් මෙයාගේ වැරද්ද නෙවෙයි. මේක හොඳටම තේරෙන එක පොඩි එක අවුරුදු 6 7 වෙන්න ඉස්සලා පොඩි එකාට මේක කියපු ගමන් ඌට පට ගන්නකොට තේරෙනවා. මයිලක තියෙනවා ඊමේල් එවුවා ලියුම් එවුවා හිතා ගන්න බෑ පොඩි උන්ට ඒක තේරෙන හැටි. මුන්ට අපි ආත්මයක් දුන්නට පස්සේ හරි අමාරුයි අයින් කරන්න. මුලදීම කිව්වොත් මේක මේ සබහ ධර්ම කියලා පුදුම විදියට ඒ සබහ ධර්මෙට නතු වෙලා ජීවත් වෙනවා. ඒ නිසා ඒ වුණාට බුදුහාමුදුරු කියන එක එච්චර වටිනකමක් නෑ කියලා. කක්ක ගාගෙන හොදපුවාම වටිනකමක් තියෙනවා. අර කක්ක ගාව නැති කාට ඒක තේරුම් ගන්න නැහැ සංසාරේ ධර්මකම දන්නේ නැහැ නේ. භයානකම දන්නේ නැහැ නේ. ඒ නිසා එයාට කෙලෙස් නැති හිතක් තිබුණාට එයා සමාදම් වෙන්නේ නැහැ යා. එයා හිතන්නේ ඒක නෝම් එක කියලා. දැන් අපි එහෙම නෙන්නේ ටොන් ගණන් මියුනිසිපල් එකට ඇති වෙන කක්ක තියෙනවනේ දැන්. ඕකේ හේතුවට පස්සේ තේනවා කාටවත් බෑ කියද්දි මේ පුළුවන් නැයින් කරා. ඒකල ආයෙත් ළමා මනසට යන්න පුළුවන් වෙනකොට තේනවා. භාවනා කරලා අපි යන්නේ හිටපු තැනට මිසක් අලුත් තැනකට නෙවෙයි. ඒකට අර මගේ ඔලොමලකමයි අපි නැති කරලා දාන්නේ. මගේ මේ මහාන් තත්තකම් මාන්නක්කාරකම් ඒක ධර්මී නාමයක් කර. මතකද මධ්‍ය සූත්‍රය මම කියන්නේ අර කර්ම හයින් එකක් තමයි ඒක සක්කාය කායික නිකාන්තයක් සක්කාය සමුදේකාන්තයක් සක්කාය නිරෝධය මධ්‍යයේ කියලා ඒක එතනත් සක්කාය ගැන අපි අපර ගල්ප ගන්න දැන් සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය අපි ඒක දාගෙන බැරිද සක්කාය කියන එක දන්නෙත් නැහැ ඔය භාවනා කරලා සතිය පිහිටවලා වැඩක් කරන කෙනෙක් අර අපි සක්කාය රකින්නේ ජීවිතේ නම් කරන්නේ ඔක්කොම කරන්නේ ඒකෙන් දැදී රකින්න එකයි නැති එකයි දෙකම එකමල්ලේ දැම්මොත් කෙරෙන්න බෑනේ ඒසවිතාවකාලිකව යන්න ඕනේ පොඩ්ඩක් ඒ නික් අබිනික්ෂමණයක් ඕන කාය විවේකේ කාය වේගයෙන් ක්වොලිෆයිඩ් වෙන චිත්ත විවේකය ලබන චිත්ත විවේකය තමයි රූප ලෝක අරූප ලෝක ඔය අරූප ලෝක මට්ටමේ තමයි භාවනාදී අරූප ධාන මට්ටමේදී උඟ දෙනෙක් කියන විපස්සනා කට්ටියට ධාන නැහැ අරූප ධාන නැහැ ඒ නිසා ඒගොල්ලෝ මේ ගිහිල්ලා රවුමක් ගහලා එන්න අහවල් ගුරුවරට ගාවට කියලා. ඒ ගුරුවරලා ගාවට ගියත් ඇත්තේ නැහැ බොරු. මේ අපිට ඉන එක තමයි ඔය ධාන කියන්නේ. නම නැහැ ධාන කියන නම නැති වුණාට රූපේ ගෙවන් වෙනවා දන්නවා. ඕකට මේ ඕක ආකාසානං ඡායතනද විඥානං ඡායතන කියලා අයිස්ක්‍රීම් වල බෝඩ් එක නැති වුණාට අයිස්ක්‍රීම් නා අයිස්ක්‍රීම් තමයි. මහජීලාද ගෝ ෆන්ක්ෂනලි ක්‍රියාකාරී විදිහට ඕක තමයි අරූපේ. ඒක පුළුවන් තරම් රකින්න. ඒ කරපු එකනට ඔය මේ ධ්‍යාන භාවනා ඉච්චර මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද බඩුවනේ ලේබල් එකට නෙමෙයි ඊට පස්සේ පේටන්ට් එක ගන්න ෆයිට් එක තියෙන්නේ තමතේ. බඩු ෂුවර්. මීපැණි වලට ආයේ පේටන්ට් එක ගන්න එපා. මේ පිරිසුදු මීපැණි කියලා. මොකද මීපැණි කවදාට පිරිසුදු මීපැණි හදන්නේ නැහනේ. පිරිසුදු එලකිරි කියලා බෝඩ් ගහන්න ඕන. එලකිරි පිරිසුදු තමයි. මේගොල්ලෝ කියනවා ඒ පිරිසුදු එලකිරි කියලා බෝඩ් එක ගැවි නැත්නම් මාකට් එකට දාන්න. ඉතින් පේටන්ට් එක ගන්න දඟලන්න අපිට ඕනේ නැහැ. quality will speak itself. තියෙනවා මේක ටිකක් රැඩිකල්. මම කවුරක් අද හිතන්නේ නැහැ. ඒ නිස්සන්නනේ ඇවිල්ලා කිසිම බාහනාවක් උගන්වන්නේ නැහැ. ඔය ඉඳගෙන බලන් හිටපන් කියනවා. සමහරු බයින්වලු මේ දසසට අහම ආරායසන් බයින්වලු මම දන්නවා ධම්මජීව හමුතු ධම්මජීව හමුතු ආනපාන කරන්න කියනවා. කාටද හොක්කොට ආනපාන යහුවෙන්නේ කියලා YouTube එකේ ඉන්නට බයින්වලු. ඉතින් අහන කට්ටිය කියන ධම්මජීව හමුතු කියන්නේ නැහැ නේ ආනපාන බලන්න කියලා. පේනවනම් බලන්න. පේන්නේ නැහැ කියලාත් බයින්වලු. පේනවයි කියලාත් බයින්වලු. මොකක්ද නෑ සුම්ම ඉරි. නිකන් හිටපන්. ඒතන පිරිසුදු කරන්න බෑ කොහොම මොන ගමනක්වත් නැහැ. ඉතින් ඕක ලොකු ස්වාමීන් වහන්සේ හරියට උත්සාහ කරා. මට පේන්නේ කිසි කෙනෙක් එදා තේරුම් ගත්තයි කියලා. ඒ නිසා අද ලොකු ස්වාමීන් වහන්සේගේ නම ඒ ගත්ත ප්‍රයත්නය නිලිතලාවට යටත් වෙලා තියට වෙලා තියෙනවා. මොකද කිසි දෙයක් කිරුවේ නැහැ ලොකු ස්වාමීන් වහන්සේ. නිකන් සුද්ධ කරපේක විතරනේ කිරුවේ. ඉතින් අර මේ සරූපීතල නැහැ, සීක්වෙන්ස් නැහැ. දිලිසෙන දේවල් මොකුත් නැති නිසා මේ කට්ටිය ගියා දිලිසෙන දේවල් බලාගෙන. ලොකු දාන්න කිව්වේ නෑ අපි අපේ මූල ප්‍රභවයට එමු කියන එකයි කිව්වේ. අපි ආයෙත් ඒකම කියලා මං හිතනවා මේ කරගෙන යන්නේ ඒකයි කියලා. බලමු ඉතින් ඒකට අපිට හම්බ වෙන මේ නොගැටීම තුලින් තමයි ඉදිරියේ බලන්න තියෙන්නේ අපිට. හොඳයි අපි ගොඩක් කියලා කතා කරලා හිටියා මම හිතන්නේ ගොඩක් වැඩ තියෙනවා. ඒ වුණා සන්තෝසයි මේ ප්‍රශ්න වලට අපි වගේම එක්කෙනෙක්ම කතා කරන වෙනුවට අනිත් අයගේ සම්බන්ධ වීමත් අගය කරන්න ඕනේ. මේ එක්කෙනෙකුටවත් මේ අලුත් දෙයක් නෙවෙයි. අපි ගමන් කරලා තියෙන සංසාරේ ගමනේදී අනිවාර්යයෙන්ම අපි මෙතෙන් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි ඒක අර අයෝනිසමංසිකාරයෙන් මේක දෝ කියන සැකේ මේ ප්‍රසිද්ධ සාකච්ඡාවට යනකොට හරි පාරේ එළියට එනවා. ඉතින් ඒ කොඩිය ඒ පතාකේ ධජය ඉදිරියට අරගෙන ඒකම තමනුත් තහවුරු කරන ගමන් අනිත් අයටත් මේක මූලධර්මවාදීකින් තොරව බෙදා දීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු ඒ කටයුතු වලට පෙනී නොපෙනීපා කරන උදව් කරන සියලු දෙනාට අපි පින් පමුණවමු. ඥාතීන් සීපත් කරගනිමු. අපි අපගේ තේ විඥාණය උපරෝධනීය නිරුද්ධනීය කරන ඒ පාරටත් මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටවගන්න. එත්තාවතා චගම්මේහි සම්බතං